තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උනසපරං භික්ඛවේ භික්ඛු සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ හෝති චිර කතම්පි චිර භාසිකම්පි සරිතා අනුස්සරිතා දීති පොරුණි ස්වාමීන් වහන්සේ එනිවරණි එයාගෙන ශ්‍රද්ධා බුද්ධ සම්බන්ධ කින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක සම්බන්ධ වෙලා මේ වැඩමුළුවේ පවත්වන ධර්ම දේශනාවේ ප්‍රධාන වශයෙන් වෙනාත කරන සූත්‍රය අනුව මේ වෙනකොට අංක 8ක් ඉවර කළ තුන අද මේ 9 වෙනි අංශයට නාටකන ධර්ම 10ක් සර්වඥාන්ත මේ සූත්‍රයලා සංග්‍රහ කරනවා. මේ නවවෙනි කාරණාව තමයි අපි අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඒ කාරණාව පිටින් සඳහන් කරනවා නම් මේ සතියිද කියන්නේ. ඉතින් ප්‍රතිපත්තාණේලා සඳහන් කරන නැත්නම් ප්‍රමාදී කියලා හඳුන්වා ගන්න හදන සතිය තමයි අද නාටකන ධර්මයක් වශයෙන් සූත්‍රයේ සංග්‍රහ වෙන 9 වෙනි අංකයේ වශයෙන් සරුවත් දේශනාවේ සඳහන් වෙනවා. මේ සත්‍ය සම්බන්ධ වෙන සංවලදී සරුවත්නාංශයේ ඒ ඒ අවස්ථාන කූලව විවිධ පැතිකඩ පෙන්වා දෙනවා. මෙතන සඳහන් කරන්නේ කුණච පරන්දිත්වයේ මහණෙනි නැවතද මහණෙක් වික්ෂුවක් සතිමා හෝති සතිමත් වෙයි. අ පරමේන සතිනේ පක්ෂේන සමන්නාගතෝ හෝති එතන සති නේපක්ඛ කියන එක සඳහන් කරන්නේ නේපක්ඛ ප්‍රඥාව නේපක්ඛ ප්‍රඥාව කියනකින් ආවකට කියන ගමන් සම්පජන්ණී කියලා. සති සම්පජන්ණී යුක්තවන්නේ චිර කතාන්ති චිර භාසිතාන්ති සංතා අනුස්සරිතා. ඒ භික්ෂුවට නැත්නම් යෝගාවචරයට බොහෝ කලකට පෙර කියන ලද්ද කොහොම කලකට කරන ලද්ද ඉදිරියට ශී කරන්න පුළුවන්. අනු මේ නැවත නැවත ශී කරන්න පුළුවන්. එතකොට මෙතන සතිය සරති අනුසරති කියන පදයට සම්බන්ධ කරලා තියෙනවා. සතිය කියන එක සාමාන්‍යයෙන් අන්නා දුන්න කෙනෙකුට අඳුර ගන්නට විවිධ පැතිකඩ තියෙනවා. ඒක සූත්‍ර අනුසාරයෙන්ම ගත්තහම උපස්තම්බන ලක්ෂණය එහෙම නැත්නම් උපස්ථානයේ සිටීම තමයි සතිය කරන්නේ. ඒක තමයි යාගේ ඉන්ද්‍රවස් ලකුණු. එතකොට හම් වෙන ලාභයක් වශයෙන් තමයි යම් කිසි ජීවිතයක් සතිය උපස්තම්භව කරගෙන එළඹ සිටි සීයෙන් කරනවා නම් ඒ කරපු දේ හොඳට නැවත නැවත සිහිපරක් කරන්න පුළුවන්. නැවත නැවත අනුශුද්ධි අනුශුද්ධිය නැවත නැවත සිහිපත් කිරීම කරන්න පුළුවන් කියන එකයි මේකදී සර්වඥාන්සේ සඳහන් කරන්නේ. ඒකෝට ඒ තමන් කළ කී දේ අලකට බොහෝ පෙර කළ කී දේ නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම නාථ කරන ධර්මයක් විදිහට මෙතන සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට ඒ කළ කී දේ සිහිපත් කරන්න බැරි නම් අනාථයි. අන්නේ අනාථ භාවය නිසා අපි බොහෝ විට කරලා අනතක කරන දේවල් නැත්නම් නොකර කෙරුවයි කියලා හිතන දේවල් නිසා හරියට චිත්ත පීඩා ගන්නවා. අපි දන්නේ නැහැ මේක ඇත්තටම මම කෙරුවද නැද්ද කියලා ඒක කරලා දැන් මතක එහෙම නැත්නම් නොකරපු දෙයක් කෙරුවයි කියලා හිතා ගන්න. මේ දෙක නිසා අපේ දවසින් ගත වෙන වටිනා කාලය 60කටත් වැඩි ගියේ. යම් කෙනෙක් කළදී හරියට මතක නම් නැවත දීපත් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා මේ දේ මම කළා මේ දේ මම නොකළා කියලා ඒ පිළිබඳව වගකීමට එන නිසා අනාථ භාවයකටපත් වෙනවා. ඕන්න තැනක ප්‍රතිබල සහිතව ගිහිල්ලා කියන්න පුළුවන් ගැතියක් තියෙනවා මේක මම කළා මේක මම නොකළා කියලා. ඉතින් ඒක මේ සමාජික ජීවිතයටත් අවශ්‍ය කරන දෙයක්. ඒ වගේම භාවනා කරන යෝග ජීවිතයත් අවශ්‍ය කරන දෙයක්. සීල සමාධි ප්‍රශ්න වශයෙන්. ඉතින් මේ නාටකරන භාවය සතියේ කියන මේ නාටකන භාවයේ තේරුම් ගන්න අධ්‍යයන ඉතින් සතිය කියන එකත් තේරුම් ගන්නයි අද මේ කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිය සම්බන්ධව ලේසිම ක්‍රමයක් විදිහට කියන්න පුළුවන් දොස් සහිත වෙන්න පුළුවන්. මේ අතුවාචාරින් වහන්සේලා මේ මේ අතුවා රචනා කරන යුගයේ වෙනකොට සත්‍ය හඳුනාගත්ත ක්‍රමය දැන් පොරොදෙන ගන්නවා. ඒ නිසා පිටින් බහගන්න උස මාතෘකාවට ඊට පස්සේ අපිට පුළුවන් මේ තව තවත් සූත්‍රක උපමාන දර්ශන මාර්ගයෙන් ඒක උපනම කරන්නේ. මේ චෛතසිකයක් වශයෙන් තියෙන මේ සතිය තේරුම් ගැනීමේදී අසුවාව අපේ ආශාර ප්‍රසාරය මත ප්‍රධාන වශයෙන් මේ චෛතසිකය හඳුනාගන්නේ ඒකේ ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තාන කියන ක්‍රමයක. සතියේ ලක්ෂණයේ වශයෙන් සුවාපොත්වල සඳහන් කරන්නේ අපිලාපන ලක්ෂණ. අපිලාපන ලක්ෂණා කියන පාලි පදයේ සඳහන් වෙන්නේ විලාපන කියන වචනේ විරුද්ධ පදේ තමයි අපිලාපන. විලාපන කියලා කියන්නේ මතු පිට පොළාපන්න ගතිය. ඒ නිසා සතිය නැති හිත මතු පිට පොළාපයි. සතිය සහිත හිත අරමුණට දිලාපයි. එසා මතු පිට පාවෙන ගතිය අතුවා උපමා පෙන්වන්නේ වේලිච්ච ලබු කබලක් වතුරට දාගුවාම ඒක වතුර මැදට ඔය රැලි මැද පාවි පාවි පාවි පාවි උලන් අතර හොයේ ගසාගෙන යනවා. දැන් කාලේ හිතෙනවා විජිපොන් කැල්ලක් පොරොප්ප කැල්ලක් වතුර දාපුවාම ඒක පාවි පාවි එමේ ගහගෙන යනවා. ඒකට කිසිම පදනමක් නැහැ. නමුත් ඒ වෙනුවට අපි ශරීර කැල්ලක් ගලක් අකල කැල්ලක් වතුරට දැම්මොත් දාපු තැන්නම සිඳා ගන්නවා. සිඳා බැලලා පස්සේ පස්සේ දිය කඩේ අඩියටම ගිහිල්ලා මිසක් නතර වෙන්නේ. ඒ නිසා සතිය නැති හිත අරමුණකට යොමු කළොත් ඒක එහෙමේ පාවි පාවි කියනවා නිකන් පොරොප්ප ගැලක් වශයෙන් දැම්මා වගේ. ඊලාපන ලක්ෂණය කියනවා. සතිය සහිත හිතනම් අරමුණට බහගන්නේ කොහොමද? මේ දුරුම් පසකට එහෙල්ලකින් දමාලා අනිනා වගේ එනපු ගමන් මේක ඉඳගෙන යනවා. එනත හොඳ ගැම්බි චලකාලක ගැරුප්පෝට කඩ කරනකොට ගැරුප්පෝ ගිලාගෙන කඳ කාගෙන බහින්නේ ආන්නේ වගේ ඒ තිබ්බ අරමුණේ කාගෙන බහින ගතිය තමයි සත්‍ය ස්වභාවය. ඉතින් මේක අපි දැනගත්තට මේව අහලා හිතාගෙන අරමුණකට හිත සීප ගමන් පුරුදු පුහුණු කරගන්න නැති හිතක එහෙම අරමුණේ සුදා බහින ගතිය ගන්න බොහෝ පුහුණුවක් කරන්න ඕනේ. මොකද අපි හිත නිතරම අරමුණු මාරු කිරීමේ තමයි යෙදලා තියෙන්නේ. අපි කොහොසක් කියලා කියන්නේ අපිට විවිධ රූප තියෙනවා නම් ගෙදර හරියට වැඩි මෙයාට අපි කියන එයා කොහොසක් කියලා. විවිධ ශබ්ද જાති ගන්න පුළුවන් යන්ත්‍රෝපකරණ වැඩි නම් අපි කියන එයා කොහොසක් කියලා. විවිධ ගඳ සුවඳ જાති කේසරක කියනවා නම් අපි කියනවා පොහසත් කියලා. විවිධ රස වර්ග කියනවා නම් අපි කියනවා පොහසත් කියලා. ඉතින් සුඛෝභෝගී යාන වාහන අද පුදුමේක ගොඩක් තියෙනවා අපි කියනවා පොහසත් කියලා. පිටකත් විවිධාකාර නන්නත්තර අදහස් වෙනවනේ ඒ කියනවා පොහසත්. ඒකට වෙන්නේ මොකද්ද කිසිම තැනක එක සිත්ක්ෂණයක් හිතේ හිටින්නේ අපිට මෙතනින් එතනින් මෙතනින් තන තන පිස්සු හැදිච්ච රිලෙවෙක් වාගේ කියලා සබෙත් අංශය සඳහන් කරලා තියෙනවා. කොහොමදත් රිලෙවේ කට්ටෙන් අතට වයින්කොට ඒ පණින අත්තාවේ කෙනකෝ අල්ලන අත්ත ගැන කල්පනා කරලා මේ පන්නේ පැනලා තමයි කල්පනා කරන්නේ කොහොමද අල්ලන්නේ කියලා. ඉතින් ඒක බොහොමත් දරුණුයි. පිස්සු ඇලිච්ච වඳුරෙක් කියලා ගත්තාම අපි අරමුණකින් පණින්නේ අනිත් අරමුණට වෙන වගේ කියන්නේ නෑ. මෙන්න මේ විදිහට අරමුණේ කර්මවල පැන පැන ඉන්න ගතිය තමයි අසතිමත් හිතේ මුලාපයින් ගතිය. ඉතින් මේ මුලාපයින් ගතිය එක වැරම නතර කරලා හරියටම අරමුණට මේ කුරුල් පදක තෙල් එකකින් නමලා යනවා වගේ කිචින ගතියක් ගන්න ලේසියි. ඒ නමුත් මේක මේ අහනකොට ඒ කියන්නේ කල්පනා කරනකොට මගේ හිත දැන් සතියද තියෙන්නේ නැත්නම් සතියෙන් පිටපැනලා ආවද කියලා ඒ කරන කෙනාටම තව කෙනෙකුගේ සහායක් නැතුව දැනගන්න මේ සුතමේ ඥානෙ පරෝධිනවත් ඒක නිසා ආධුනික යෝගාවචරයේ ආනාපානෙට සතිය පිහිටවනවා, ඉන්දිය නැතිව සතිය පිහිටවනවා, වම දකුණට සතිය පිහිටවනවා, එදිනදා වැඩ කරනකොට ඒ කරන කෙන දෙයට සතිය පිහිටවනකොට ඒ අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය තියෙනවනම් කිසිම අරමුණක මුල් දැස ගැනීමක් නැත්නම් මොනවද උනේ මොකක්ද කෙරුවේ කියලා නැවත ඒකත් කිරීමේ ශක්තිය නැහැ. ඒත් එකම අරමුණක් නැවත නැවත හැකෙන ගතිය තියෙනවනම් මොන දෙන ගතිය තියෙනවනම් ඒ අරමුණේ බැස ගන්න ගතිය තියෙනවනම් ඒ අරමුණේ අලගිය මුලකේ විස්තර කියන්න පුළුවන් ගතියක් හම්බ වෙනවා. ඒක නිසා ආධුනිකයා හොඳට දන්නවා ආනාපානසති භාවනා කරන්න ගියාට ආනාපානයේ හිත అలවල තියෙනයි කියන. ආනාපානයේත් එක්ක හිත මොනක මොන දාලා තියෙනයි කියන එක සම්පූර්ණ බලවත් අභියෝගයක් වාටපත් වෙනවා. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි. වැරද්දක් නෙවෙයි අපරාධයක් නෙවෙයි. ඒකේම බව දැනගෙන නැවත නැවතත් උනන්දු කරවන්නයි අපිට ඒ වීර්යයි චෛතසිකය, ශ්‍රද්ධාව ආදී ධර්ම ඕන කරන්නේ. එහෙම කරන්නේ නැතුව තිබ්බ ගමන්ම සත්‍ය පිහිටවන කෙනෙක් මේ ලෝකේ නැහැ. කිසිම කෙනෙක් නැහැ. මොකද මේ පාරක් නොදන්නා තරම් කාලයක් මේ හිත ඒ එකේ කර්මණින් අරමුණ පණින්නමයි අපි මේ පොහොසත් සං උගත්කම් දක්ෂකම් තරුණකම් ශේෂයක් කියන්නේ. සෙල්ලක්කාරකම් කියලා කියන්නේ. දැන් අපි ඒක අනිත් පැත්ත හරවන්න හදවොත් අනිතික පහලටවත් තියෙනවා බීන ගන්න බැරි මිනිස්සෙක්. ඒකේ ජීවිත නැහින જાති මිනිස්සෙක් ගන්න දිගේ ඉහළට පිනන්න හදනවා වගේ. ඒ නිසා මේ සතිය කියන කොලා අසතිය කියන කොලාපයින් ගතියක් ප්‍රමාදයේ කියන කොලාපයින් ගතියක් සතියේ අප්‍රමාදයේ කියන ගිලා බහින ගතියක් කිඳා බහින ගතියක් හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම හිත හිතියා නම් ඒ කියන්නේ ගිලා දශාන කිඳා දශාන එතකොට Tamanට ඒකේ රසයක් දැනෙනවා. ඒකෝට තේරෙනවා මේ සතිය කර දෙන වැඩක් තියෙනවා. මොකද්ද? ඒ අරමුණට මූණට මූණ දැම්මා වගේ හිතෙනවා. එතකොට අසම්මත රසය කියලා මේක අපි පාලි පොතේ සඳහන් කරන්නේ භාවනා උපදේශන කොට කියන්නේ ආස්වාද ප්‍රසාද දෙක යෙදුවට පස්සේ ආස්වාදයේ මගේ හිත තියෙන ප්‍රස්වාසයේ නෙවෙයි කියලා සම්මෝෂාවක් නැතුව අන්දමන්දයක් නැතුව මගේ හිතේ ආස්වාදයේ බව එකලාව කියන්න පුළුවන් කියලා. ආශ්වාසය කරනාට පස්සේ ඒක අනුකූලව දැන් කියන ප්‍රශ්වාසය කියන ආශ්වාසය වෙනස් කියන ප්‍රශ්වාසය කියන බාට ලකුණ මේකයි කියලා ප්‍රශ්වාසයෙන් ආශ්වාසයෙන් කියන්න පුළුවන් දෙයක්. සම්මෝසාවක් එන්නේ මේ ගන්නේ මේ ඉන්නේ ආශ්වාසයේද ප්‍රශ්වාසයේද කියන්නේ වමද දකුණද. මේ මම පිළිනවා බලනද හැකින බලන විතර සම්මෝසාවක් කියන අන්දමන්දකම විචිත්ත බව පටන් ගන්නකොට තියෙන පුළුවන්. නමුත් අරමුණේ ආලුවෙන්ට වෙන්න සුවද වෙන්න වෙන්න මේක පිළිබිඹුම ඇතුළේ නෙවෙයි. එන්න මේක ආශ්වාසනික ප්‍රශ්වාසය නෙවෙයි. මේ ප්‍රශ්වාසය මේක ආශ්වාසය නෙවෙයි කියලා හරියට තෝරලා තේරලා දැනගන්න පුළුවන් ශක්තිය තමයි අසම්මෝස රසය කියලා කියන්නේ. මේකදී මම මෙන්න මෙහෙම නිදර්ශනයක් ගෙන අරපනවා. ඒක පාරක් මතකයි මේ දුම්බර සංස්ථා දුම්බර සමාගමේ රස්සාවකට ගියා ඉල්ලන්නේ. අමුල පරිශ්‍රය. අපි ගියේ මේ විභාගතව සමත්විච්ච අධ්‍යාපනයේ සියලු පිටක් වෙන්නේ නමුත් එතකොට තිබිලා තියෙනවා අධ්‍යාපනයේ නැති ටිකට තෝරන්නම් තෝරන කියන සාමාන්‍ය බුද්ධියක් තියෙනවා කියලා බලන්න ටිකට තෝරන අය ගන්න පරිස්සමයක්. අන්නේදී ඒ කම්පැනි මෙන්න මෙහෙම විභාග ප්‍රශ්නපත්‍ර වලත් නෑ, ආර්ථික වලත් නෑ, සිසුකම් මොනවාක්වත් බලන්නේ නෑ. අභියෝගයක් දීලා ඒ අභියෝගය යනවා තමයි තෝරගත්තේ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේ මේ කාන්තාවක්ෂේ තේන නිදර්ශනයක් වේද කියලා මේ විවිධ මට්ටමේ ඇන જાති, වෝල්ට් જાති හයක් කලවම් කරනවා. ඉලිමිට් 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි කියලා වෝල්ට් නැත්නම් නක් જાති මොනවාරි කරනකොට කලවම් කරලා හයම රෝලක් දිගේ පාට ඇදගෙන ඇදගෙන වැටෙනවා. වැටෙනකොට යාට තියෙන්නේ හය එකට එකට වෙන් කරලා පැකට් හයට ගන්න. එනේ මේක අරගෙන හරියට දැකපු ගමන් අඳුර ගන්නවනේ මේක මිලිමීටර 1 මිලිමීටර 2 පිටිට දාන්න. දෙකේ නෝඩ දෙකට දාන්න. තුනේ නෝඩ තුනට දාන්න. විශාල වේගයකින් එනකොට එනේන බෝල්ට් එක අල්ලගෙන හරියට පෙට්ටියට දාලා වැඩිම ගණන්ට ආවේශන තෝරනවා. ඒ සිද්ධාන්ත තිබුණත් එකයි, පහසුකම් තිබුණත් එකයි, හැකියාවක් තිබුණත් එකයි. අර එන විශාල වශයෙන් ඕල් වෙලා එනෙව එනේන එක අවුලලා හරියට ඒ පෙට්ටියට දාන්න පුළුවන් නම් ඒකෙන් කෙලින්ම ලකුණු දෙන්න පුළුවන්. අනිත් වගේ තමයි. ඉතින් ආශ්‍රව ප්‍රසවාසයේ හිතට භාවනා කරන්න යනකොට ආශ්වාසය වේලක් වගේ කියනවා. ඊළඟ ප්‍රශ්වාසය වෙනවා. ඊළඟ හිතවිල්ලක් වෙනවා. ඊළඟ පද්ධයක් වෙනවා. ඊළඟ වේදනාවක් වෙනවා. හරියට සතිය යොමු කරන්න පුළුවන් නම් මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය මේක හිතවිල්ලක් මේක සද්දයක් මේක වේදනාවක් කියලා ඒක හැංග දක්වනවා. ඒ තමයි ආ සතිය පිහිටුවාට පස්සේ ඒ සතිය අපිට කර දෙන දේ. ඉතින් මේ ඔක්කොම කලවම් වෙනවා කොයි එකද දෙන්නේ කොයි එකද දන්නේ නැත්නම් අපි හිතන සම්මෝසාව කියලා. අන්දවන්ද කියලා. දැන් අලුත් වශයෙන් අන්දබජයි. මොකද්ද කියලා දන්නේ ආස්වාද කරනකොට ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා ප්‍රසවාස කරනකොට ආස්වාද කියලා මෙනෙහි කරනවා වම කියනකොට දකුණු කියලා මෙනෙහි කරනවා දකුණු කියනකොට වම කියලා මෙනෙහි කරනවා නම් අපිට කියනවා සත්‍ය පාන් වැඩ පටන් අරගෙන නෑ හැබැයි මෙව මේ කියලා දුන්නට මේ වම කියනකොට දකුණු කියන එක රාජ අපරාධයක් නෙවෙයි මේ කාටත් වෙන දේ කොහොමද අපි මේ ඉගෙන ගන්න බණ අහන්නේ සාකච්ඡා කරන්නේ මේ දැන් සතිය කියන වෙලාව මේක සතිය නැති වෙලාවට තමන්ටම වටහා ගන්න නම් මේ අසම්මෝහ රසය සම්මෝහාවක් නැති ගතිය තමයි හිතේ තියෙන්නේ. ආශ්වාසය එනකොට මේ ශබ්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි හිතේලක් මේ ආශ්වාසය කියලා හොඳට ගන්න. ඒ වගේ ප්‍රශ්වාසය එනකොට මේ ශබ්දයක් වේදනාවක් හිතේලක් ආශ්වාසයක් නෙමෙයි ප්‍රශ්වාසය කියලා ගන්න. ඉතින් මේක ලේසි මේ අරියන් කියනකොට කියලා දැන් ලේසි. මොකද අපි අරමුණු වකා දමා තියෙන නිසා. මොකද ඉඳලා වැඩ කරනකොට මේ දැන් වෙන්නේ දකින්න එක, මේ දැන් වෙන්නේ අහන එක, මේ දැන් වෙන්නේ ගඳ බලන එක, මේ දැන් වෙන්නේ රස බලන එක, මේ දැන් වෙන්නේ පහස විඳින එක, මේ දැන් වෙන්නේ හිතන එක කියලා. ඒක ලේසි. ඒක අහගෙන යනකොට අල්ලන්න පුළුවන් නම් ඒ සතිය හොඳේ දක්ෂතාවක් ඇති. මේක මේ විචිත්‍රව කියන්නේම මම දැන් අහන්නේ. මම දැන් බලන්නේ. මම දැන් ගඳ බලන්නේ. මම දැන් රස බලන්නේ. මම දැන් පහස ලබන්නේ. මම දැන් හිතන්නේ. අපි එක එක චරිත රංගපාන චිත්තක්ෂණයෙන් චිත්තන්නේ. මේ ඉන්නේ කොහොමද චරිතද කියලා භූමිකාව තේරුම් ගන්න පුළුවන් ගතිය විශාල එකලසක්. ඒක තමයි අපි අපට කරගෙන කෘත්‍යය. ඉතින් ඒක අපිට කරන්න බැරි නිසා ඒක බොහොම සංකීර්ණ නිසා අපි කරන්නේ ඉඳගෙන කයට හිත යොදලා අන්තික වහගෙන ඇහින් එන රූප නතර කරලා කනින් එන ශබ්ද නැති තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් වැඩ නොකර හිතට එන ටික දීතරක් බලාගෙන ඉඳලා තමයි මේ සතිය මුල් බසව ගන්න. රසගෙන සම්පන්න ගියාම මොකද වෙන්නේ? සක්මණේදී ඇස් දෙක ඇරලා. සද්දත් ඇහෙන. කුණගත් වදිනවා. ඉතින් එතකොට අර වම දකුණ කියන එකට අභියෝග රාශියක් තියෙනවා. ඒ තියෙද්දි දැන් මම ශබ්ද අහනවා, දැන් මම රූප බලනවා, දැන් මම ගඳ සුවඳ බලනවා, දැන් මම වම කියනවා කියලා. ඒක එක කැඳේ ගල තීරුවා වගේ බේරන්න පුළුවන් ගැතිය තමයි අසම්මෝස රසය කියලා කියන්නේ. ඒක සම්මෝසාව ඉස්සලා තේරුම් ගන්න. සම්මෝධාවේ තමයි අපි ඉන්නේ. දහසකුත් එකක් කටයුතු කරනවා එකකවත් නිරෝධ භාවයක් නැහැ දීසික කලාමල්ල වගේ තේරෙම එක මල්ලේ දාගෙන තමයි කරන්නේ. මේක තමයි සංසාරයෙන් මේක කලාවි. දැන් මේ අසිය තීරණයක් මොකද කරන්නේ එක එක එක එක වෙන් කරගන්න එක විතරයි. මේ මෙතන හොඳට මතක තියාගන්න ඕනේ වෙන් කරන්න හොඳ නරක දකලවත් ධර්ම ධර්ම දකලවත් සාධාරණ සාධක දකලා නෙවෙයි කියන දේවල් වෙන් කර දැනගන්න. වෙන් කරගන්න. මේක බොහොමත්ම වටිනා දෙයක්. ඒකට උපමාවක් මෙහෙම කියන්න පුළුවන්. අපේ තෙල් කුණු ගෑවිච්චාම අපි සබන් දාලා අත හොදනවා. එතකොට මොකද වෙන්නේ? අර සබන් කටල ගිහිල්ලා කුණු කෑලි අතර වෙලලා වෙලලා ඒක වෙන් කරනවා. කුණු කුණු එකට බැඳෙන ගතියක් සාමාන්‍ය කුණු වල තියෙන තෙල් කුණු වගේ. සබන් ගියාම කරන්නේ මොකද? එක එක කුණු කුණු කෑල්ල අනිත් කුණු කෑල්ලෙන් අර දෙවල කට්ටකේ වෙන් කරනවා. වෙන් කරුවට පස්සේ කුණු කෑලියෝ තත් දැන ගන්න බැරි වෙනවා. හත්තල කැඩලා ගියාට පස්සේ වතුර වැටෙනකොටම ස්තුති කරයි. දැන් සබන් වලින් කරන්නේ ඒ කිමු කෑලි කෑලි වෙන් වෙන් කරලා. වෙන් කරපු ගමන් ඒ වගේ බලපිටිය. ඒ වගේ තමයි සතියෙන් කරන්නේ මේ අහන එක දකින්න එක වෙන් කරලා දෙන්නේ. දකින්න එක ගඳ බලන එක වෙන් කරලා දෙන්නේ. වෙන් කරන්නේ රස බලන එක වෙන් කරනවා. අහස ලබන එක වෙන් කරනවා. හිතන එක වෙන් කරනවා. හිතන එක කාගේ ද්වේෂයෙන් වෙන් කරනවා. ද්වේෂ මොහේ වෙන් කරනවා. ඔක්කොම වෙන් කරලා දැම්මම පස්සේ එකකවත් බලන්නේ බල නැතුව. මේ කියනවා ඝන විනිභෝගය කියලා බොහෝ ලක්ෂණ වශයෙන් පාවිච්චි. ඔක්කොම එක ඝනවට හිටියොත් මේ හේරම කුණු ටික එකට බැහැ. එක එක වෙන් කරපුවාම ඉදල් කුරුමිතියක එකට තිබ්බම කඩන්න බැරි වුණාට එක එක කුර ගත්තාම සුදුස්කාර කඩලා. හැබැයි ඒක ඉතින් දෙයින් කරගන්න. මේ ලෝකෙම අපිට අමාරු වෙලා තියෙන්නේ මේ රොක්ක පිටින්ම අල්ලන්නේ. ඔක්කොම එකට ගත්තොත් මොකක්වත් කරන්නේ සතිය කරන්නේ ඉස්සල්ලා මේ එක එක එක එක දෙන් කෙරුවට පස්සේ අර අලංකාරයට රුමානිකයට පොළු කාර්යයට වරුවයි කිය. නෙලාන නෙලාන අනිකයි. ඉස්සල්ලාම ඕන කරන සතිය දෙන් කලම් කරන්නේ. ඒක මේ සතිය කරන්නේ ඒ බරපතල කටයුතු පුංචි කොටස් වලට කරලා දෙන්න. ඒකට කියනවා අසම්මෝෂ රසය. අසම්මෝෂ රසය කියන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වේගය. මේ හරියට හිතේ ආශ්වාස ප්‍රශ්වාස වෙන් කළා ගුරුවරයෙක් කියන්න පුළුවන් තරම් කලාවයක් ආන ගුරුවරයා කියන හොඳයි දැන් ආශ්වාසයේ මුල මැද අග වශයෙන් වෙන් කරා ආශ්වාසයේ මුල එකක් මැද එකක් අග එකක් සක්මනේ මම දකුණු වශයෙන් මට හොඳට යන් සබන සමන වමක් සබන සමන දකුණින් වෙන් කරන්න පුළුවන් නම් කියනවා එහෙනම් එසවීම සැදීම කියලා දෙකට කඩන්නේ ඒ වම කියන්නේ දෙකට කඩන දෙකට කඩලා සති දෙකක් ලැබෙනවා ඒකට සතිය දෙගුණ වෙනවා කුච්චි එකම එක පියවර දෙකට නෙමෙයි ඊට පස්සේ ඒක හරි කියාට පස්සේ කියන ඔසෝන යවන තවන කියලා තුන කරන්නේ. තුන කරනකොට සති තුන් ගුණයක් දෙනවා එකම කුස්තිය. ඒකත් හරි කියාට පස්සේ කියනවා ඔසවන්න හිතන ඔසෝන. යවන්න හිතන යවන. තුන ලබන්න හිතන තවන කියලා කියාට පස්සේ මේ යෝගාවචරය හරියටම අරමුණේ ඉමක් වුණා වගේ වෙන නක් ගන්න බෑ වෙන රූප බලන්න බෑ හරියටම මේ දකුණු පිටුවේ ඒක කඩ කඩ කඩ කඩ පෙන්වන එකට සමස්තයක් වශයෙන් අපේ තේරවාදයේ කියන විභජ්‍යවාදී විද්‍යාඥයන් අපිට මේ කියලා දෙන රොත් පිටින් ගත්තොත් අපි අර ඒකේ කැලි කැලි වෙන් කරලා ගත්තොත් අපි දිනවා මේ දිවීම ඇති කරන වෙන් කරන දේ අසරණද නිච්චේකස්සරය අසරණද වෙන් කරන දේ තමයි සතිය සතිය කියලා හැම දෙයක්ම ආත්මයක් කියලා මැද කියලා හිතනවා ඒක ගත්තට පස්සේ එක එක කල්ලාගෙන අදලා අදලා අදලා දාන්න පුළුවන්. ඒ නිසා සතියෙන් කරන්නේ මේ දේවල් අතර එකට සාමූහිකව බැඳීගෙන තියෙන දේවල් අතරට රිංගලා එකින් එක එකින් එක වෙනකොට දක්වන ගැතියි. කොහොම සාක්ෂණික වැඩක් මෙතනදී. මේ අපේ දෙයක් නෙවෙයි කතා කරන්නේ ධර්ම කාර්යයක් ගැන කතා කරන්නේ. නමුත් අපි පහර දෙනකොට සතුරට අපි මේ ඉංගලන්ත කාර්ය අපිට උගන්වන්නේ ජීවයිඩ් ඇන්ඩ් රූල් කියලා. බෙදලා බෙදලා ගත්ත තරමට මේ මේ පාලනය කරන්න ලේසි. කච්චි අයින් කර කුටි කුටි සුළු කුඳු කැඩෙන්න කැඩෙන්න බලපිට. මේක තමයි සටන් උපක්‍රම. මේක තමයි දේශපාලන වශයෙන් අද කරන්නේ ඕක තමයි. අනිත් පස්සේ කඩන්න ඕන විනාශ කරන්න ඕන පස්සේ දෙක කරා. ඒක හතර කරා. ඊට පස්සේ ඒකවත් බලන්නේ. මේකම තමයි කෙලෙස් වලට කරන්නේ. කෙලෙස් කියන්නේ කියන්නේ දැන් අපි කෙලෙස් වලට යන්නේ ඉතල රූප ධර්ම වෙන් කරන එක කරන්නේ. නාම ධර්ම වෙන් කරන එක කරන්නේ. වෙන් කරන එක කියන්නේ කලින් ඉතින්. ඒක කෘත්‍ය කෙරෙන්නේ කොහොමද? අසම්මෝෂ වශයෙන්. ඔක්කොම හැඳි ගෑවිලා යන දෙන්න තුේ එක එක එක එක පොඩ පොඩ වෙන් කරලා වෙන් කරගෙන යනවා. ඒක බොහොම අමාරු දෙයක් මේ කියනකොට මට ලේසි වගේ අහනකොට ලේසි වගේ හිතේ. මම භාවනා කරපු අයට තේරෙනවා ඒ වගේ ක්ලාසයක් ගන්න කොච්චර වෙලා භාවනා කරන්නද කොච්චර හස්ම කරන්නද කොච්චර ගැටි ගැටි නැගිටින්න ඕනේ. ඒකකොට නම් මේ ඒ ක්ලාසය ආපු දවසේ අපි දැන් ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කරගෙන ආශ්වාසය මේකයි ප්‍රශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසය මේකයි ආශ්වාසය නෙවෙයි කියලා දැනගෙන මට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් කියලා හිතන්න කාටද කියන්න තරම් ධාන හරි කියන. ඒත් විනාඩි 10 තුල මොන්න තරම් ශනසීමක් ලැබෙනවද? මොන තරම් පහසුවක් ලැබෙනවද? මොන තරම් අධිකාරී ශක්තියක් ලැබෙනවද? මොන තරම් එල්ලයක් නැතුව පෙරව පෙර මඟ දැක දැක යනවනේ ඒ තරම් වෙනසක් ඇති වෙනවා. මේ පුංචි වැඩක් විතර සිද්ධ වෙනවා. එහේ මොකද? ඒ කුටි කුටි තුන් දුඳු කඩ කඩ කඩ කඩ වෙනවා. මේක තමයි කියලා කෘත්‍ය වශයෙන් පෙන්වන්නේ අසම්මෝෂ රසය. ඒක වෙනකොට තමයි වැටහෙන ආකාරයක් තියෙනවා. දැන් නම් ඔන්න කවදාකවත් නැති විදිහට මට එල්ල වුණා. නැත්නම් මේ සතිය පිළිපියා කියලා ඒක වෙනම විශ්ය ආධිමක භාව පසුබස්සන මම දැන් වැඩ කරන්නේ අශවල් අරමුණක් එක්ක කියලා නොපැකිලව කියන්නේ. ඒ සමාල්ලාට රමදාන් සිද්ධ කරන්න ගියාම හරියට කාලනාශය. මොකද নানা ආකාර සංගය බල්ලයි කතා කරගෙන ඉන්නවා මිසක් මොකක්ද ආරමුණු මොකේ දිහිත යෙදුවේ මොනවද වැටුනේ කියලා කියන ප්‍රශ්න 10ක් 15ක් අහනවා. ඒ මොනවද කියන්නේ? අතනින් කියන ටිකක් මෙතනින් කියන ටිකක් ඉතින් අහගෙන ඉන්න කෙනා කොළුණාක් වෙනවා. එහෙම නොවි ඒ එක එකක් වෙන කරලා කියන්න නම් ඒ කියන කෙනා දැනගන්න ඕනේ මම මේ මම මම ස්වාමීන් වහන්සේ පිළිමැකලි භාවනා කරනවා. මම ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරා. මම මේ කියන්න හදන්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ ඒ හරියට එකලාශයක් කියන දෙනා කිසියම්ක කාරණා ගන්නවා කියන. ඒ හරියට උසාවියේ නඩුව ගන්නකොට නඩුවම් කියනවා වගේ. සමහරු ඒවා මොනවාක්වත් නැහැ මම මේක කරන්නේ නැහැ මට අරේ වුණා මෙහෙම වුණා ආලෝකයක් දැක්කා මේක ප්‍රථම ධානයක මේක දෙති අධ්‍යානයක ඉතින් ප්‍රශ්න මොන නාටකද විසඳන්න පුළුවන් ඒක හරියට කියන තාලෙට මම මේ කියන්නේ ආශ්වාසය ගැනයි. මම ඒක මෙනෙහි කරාද නැද්ද? මට ආශ්වාසය තුනේ මෙහිමයි කියලා කියනවනම් බලනකො ඉතින් පිසුදු විදිය. ඊගාට මම මේ කතා කරන්නේ ප්‍රශ්වාසය ගැන. ප්‍රශ්වාසය මට වැටුනේ මෙහිමයි කියනවනම් මට තේරෙයි. නිවන් දැක්කට විතරයි තේරෙන්නේ. මොන්න කුණු කන්දලක් හරි ගමන හරියට විෂදව කියන්න පුළුවන් නම් ඒ දේට වටිනාකමක් තියෙනවා. අන්න ඒක කියන්නේ විෂයාභිමුඛ භාව ප්‍රතිපත්තානාසී එහෙම නැත්නම් Taman මේ කතා කරන දේ මොහොතට මොන දැම්මා වගේ පේනවා. මේ ඇටි කරලා පේන කතාවක් නෙවෙයි. මනසට පේන. මම ඉන්නේ ශබ්දයක. මම ඉන්නේ වේදනාවක. මම ඉන්නේ හිතවිල්ලක. මම ඉන්නේ ආස්වාදයක. මම ඉන්නේ ප්‍රස්වාදයක. නැත්නම් මේ ආස්වාද ප්‍රස්වාද වලට මම ඉන්නේ බින්දි නෑ කියන කියා. හරියට Taman එල්ලෙච්ච දේ. විෂය. ගෝචර විෂය අභිමුඛ භාව. හරියට කන්නාඩියට මුණ දාලා ඉන්නකොට අපි දන්නවා මේ මගේ මූණ තමයි පේන්නේ කියලා කියනවා වගේ මූණට මූණ දැම්මා වගේ ගැටයක් එනවා. ඒක එනකොටම මේ පදස්ථානයේ කලන්ත වැටෙන ආකාරයේ අතිරේක පදස්ථානයක් වෙන ආරක්ෂක පස්සපත්තාන කියලා තමයි ආරක්ෂාවක් රැකෙන්න පටන් ගන්න. දැන් නම් මම කරපු වැඩේට බහැලා ඉන්නේ. මේ බිස්නස් එකේ ඉන්නේ කියලා සතිය පිහිටපු අරමුණු මූල කර්මස්ථානයේ වේවා වෙන එකක් වේවා හරියට සතිය පිහිටවපු ගමන් උපාරක්ෂාවක්. මේක තමයි නාථ කරන්නේ. නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන්න ආවා. එහෙම නැත්නම් අපි අනාගතයි. අර මහසෝනගේ වගේ කඳ ඉස්සරහා ගත්තට බෙල්ල පිටිපස්සට කියන්නේ එකක් ගැන කතා කරනවා තව එකක් ගැන හිතනවා. මේ භාවනා කරන කඳ මෙහි හිතකෙද. ඉතින් පැයක් දෙකක් ඉඳගෙන හිතයක් දන්නේ නැහැ. මොකක් වුණාද කොහොම වුණාද කියලා ඒක දෙක දෙකකට එකලක් වෙලා තියෙනවා. ඉතින් මේකට හොඳ ලක්ෂණ උපමාවක් වෙන්නවා මේ විශ්‍රාමික භාව ප්‍රතිපත්තන කරන ආරක්ෂක ප්‍රතිපත්තන කියන දෙකේම එකමදී මේ වෙන්නන්නේ මොන කාසිය දෙකද මේ අවුරුදු මම හිතන්නේ 30 40 විතර ඉස්සෙල්ලා එච්චරම සංසාරක ව්‍යාපාරයක් කාලේ මේ සුද්ධෙක් දැන් බටහිර ජාතිකයේ ඉන්දියානු කැලේකට ගිහිල්ලා එයා ඒ කැලේ සිට නරඹ කනබා ඉන්නකොට දැක්කලු සිංහේක්ෂ ආලියෙක් අතර සටනක් අපි ළමා කතාවල අහලා කියනවා කැලේ රජා සිංහයයි කියලා. හැබැයි සිංහ හැම කැලේම නැති නිසා උඟක් වෙලාවට අලියක් රජකම කරොත්. ශ්‍රී ලංකාවේ කැලේ අලියා කැලේ රජා අලියා. මොකද කැලේ ලංකාවේ කැලේ සිංහ රජ නිසා. ඒ නිසා පොඩි දරුවන් ප්‍රශ්නයක් තියෙනවා කැලේ රජා සිංහද අලියාද කියලා. මේ සුද්ධකත් ලොකු උනාට සුද්ධකත් ප්‍රශ්න කියලා. ඒ නිසා මේ මිනිස්සු මේක බලන්නේ කියලා. අලියා සිංහය අතර පාසලයි. සටහන් කරනකොට සිංහයා ඉස්හානට යොසුලි එහාට පයින්නවා මෙහාට පයින්නවා හුලඟ වගේ. අලිය බොහෝම බරපතල නිසා ඌට බෑ එහෙම එහාට නැක සිංහයා පයින් කාට ගන්න අතර. නිසා අලියට නටවන්න පුළුවන් හොඳම ක්ලස් තමයි ඌගේ හොඳයි. ඌ කරන්නේ සිංහයා පයින් පයින් ගියාත් හොඳ වෙලා දානවා. හොඳ වෙලා දැම්මොත් ඒ හොඳ වෙලා කරකවන්න පුළුවන් පදාශයේ තිබෙන නයි කර්තේ නයකේ එනේ වගේ පාර කල්ලියට ගහනවා. ඉතින් ශින්‍යා බලන්නේ පුළුවන් තරම් කොහමද දන්නත් අලියක පිටපත කරන්නේ. අලිය කරන්නේ කොහමද ශින්‍යාට මූණ දාන්නේ. මූණ දාගෙන ඉන්නා තාක්කල් ශින්‍යාපත පරාදිනවා අලිය දෙන්නේ. ශින්‍යා බලන්නේ ඒකට ගන්න මේකට කරන කොහොම හරි අලියක පිටපත ගන්න පිටපතට පැනනවා කොන්දට මැල්ල කුඹස් කලේ පලන. අලිය ඒක දන්නේ නිසා කරන්නේ මූණ දාන්නේ. ඒකයි මනුෂ්‍යයාගේ අවසාන නිරීක්ෂණය වුණේ අලිය ශින්‍යාට මූණ දාගෙන ඉන්න තාක්කල් අවශ්‍යයි. සිංහා අලියගේ මේ හොඳේ හසුරන්න පුළුවන් ප්‍රදේශයෙන් පිටිපස්සට පැනලා කොන්දර පැනනවා නම් සිංහා තියෙනවා. අන්නේ වගේ තමයි මොනම කෙලෙසයක් ආවා. කෙලින්ම සතිය වුණ දාලා ඉන්නවනම් කෙලෙසේ පරාදයි සත්‍ය දිනේ. මේ මතුවලා කියන කෙලෙස මොකද්ද කියලා අඳුර ගන්න බැරුව හිත අඳමන්න නම් සතිය පරාදයි කෙලෙස දිනේ. ඒක නිසා විශ්වාදී භාව කියලා කියන්නේ කෙලින්ම මූණ දීලා ඉන්නවනම් ඒ මූණ දීලා ඉන්න එක දැකනවා. එහෙම වටපිට බැලුවොත් තමයි දෙල්ලට අපි කියන්නේ. ඒක සත්‍ය පුරුදු වෙන පුරුදු වෙන අපිට ආරක්ෂාවක් ඇති වෙනවා. සති ආරක්ක පක්ෂපත්තානයි. මේ සත්‍ය ආරක්ෂාව තමයි මේ සතර සතිපට්ඨානේ යෝගාවචරයා රැකෙනදී ධම්මෝ හවේ අක්ඛති ධම්මචාරී කියලා බුදුජානහන්සේ ශ්‍රීමුක දේශනාවක් කරනවා. මහන්නේ ධර්මයේ රකින්නා ධර්මයේ විශ්ින් ආරක්ෂාවේ. මුගදෙනෙක් මේක ලාභයට ගන්න. මේ දානයක් දීලා මේ දාන කුසලයේ ශීලාන සංසිකාහා ඥාන සංසප්පඥාන සංස බලාපොරොත්තු අවදාත් සම්මේ දානෙට හැමෙන් ධාරාශක ආරක්ෂාවක් විතර දාන කුසලයේ පමණයි සීලෙන් ලැබෙන ආරක්ෂාව කවදාකවත් බඳුනට ලැබෙන්නේ නැහැ ඒක දන්න කෙනා දානේ ආරක්ෂාව බොහොම ලාමකයි ඒකටදී හොඳයි සීල් රකින්න කියලා සීලය රකින්න පටන් ගත්තොත් ඒ බුද්ධිලද වීතික්‍රම කෙලෙස්යෙන් වෙන්න තියෙන හානි නැති වෙලා සීල ආරක්ෂාව ලැබෙනවා. ඒකකොට සීල ධර්ම රැක්කොත් අපිට බය නැතිකම කියන ආභය ලැබෙනවා. ඒක දාහනේ හම්බෙන්නේ. කවදාකවත් නෑ මේක ධර්මයේ තියෙන හරියට එකට එක දුන්න ධර්මයක්. ඒක අපි දැනගෙන අපි සීලය රැක්කොත් සීලෙන් අපි රැකගන්නවා. ඕනෙම කෙනෙකුට ඉහිත ප්‍රකාශ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමයි සීලය ආවර්ජනය කරමින් සීලෙ මෙනෙහි කරමින් ඉන්නවනම් ඒ පුද්ගලයාට රාජනීතියෙන් සම්බේධක බලපෑමක් කරන්න බෑ. රාජනීති බලපාන සිල් කඩන කටට විතරයි. යම් කිසි කෙනෙක් දැන හෝන දැන සිල් කඩනවා නම් මේ මනුස්සයා බයෙන් තමයි ජීවත් වෙන්නේ. එක්ක රහස් පොලිසිය නැත්නම් කෙනෙක් පොලිසිය කවුද? අවංකව Tamanne සිල් රකින්නවා. අභූත චෝදනා කළා හිතේ කියලා මරුම් කන්ට උනත් බය වෙනවා. මොකද දන්නේ කී කාටවත් හරි කියලා කියනකොට මට නම් හොඳට විශ්වාසයි කියලා ඒ සීල ආරක්ෂාව තියෙනවා. ඒක හුකෝ වෙන සමාධි ආරක්ෂාව. සමාධි ආරක්ෂාව කියන්නේ නීවරණයෙන් බලපෑමක් නෑ. ඒසය යදන්න මගේ සීල මට ආරක්ෂා කරන්න පුළුවන් මගේ හිත සීල් කඩන මට්ටමට පරිඋත්සාහන මට්ටමට එන්නේ නැහැ කියලා සතිය වඩාගත්තු සීල මට්ටමේ එහාට සමාධි මට්ටමේ ඒහා සමාන ආරක්ෂාවක් දෙනවා දෙවියෙකුට ප්‍රශ්නෙකට දෙන්න බැරි ආරක්ෂාවක් තියෙනවා. ඒක කවදාකවත් විපස්සනා ආරක්ෂාවෙ නෑ. ඒ සඳහා විපස්සනා භාවනාවම කරන්න ඕනේ. යම් කිසි සීල සමාධි ප්‍රඥා කියන තුනම වඩනවනම් සතියේ එතකොට ඒ බුද්ධලට සම්පූර්ණ ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. කිසිම මේ යාග හෝම දස්කල් වදින්ට එනකම මේ භූත සෑම ධර්ම මොහොන කරන්නේ මේ ශීල සමාධි ප්‍රත්‍යාවෙන් තොර වෙච්ච අයට තමයි. ඒක ඒකලින්ට ඇත්තක්. මේ ශීල සමාධි ප්‍රත්‍යාව තියෙන කෙනාට ඔය මොන්නම ඒ ජීවිතවත් ක්ෂේත්‍රයක් බය නෑ. ඒ අපි ඔය අපේ ශරීරයේ කාමර දෙක හදලා ඉන්න වෙලාවේදී ලොකු ගාමිණී වාසේ වැඩ ඉන්න කාලේ ඒ විවිධක නෙලාද කියලා රන්නේ ස්වරූපයේ දේශනා කරා මම හිතන්නේ මම පැවිදිලා මම දැන් දවස් 10ක් 15ක් විතර වෙන්නේ. ඉතින් කච්චේකට දාන ප්‍රේක්ෂණයට යනකොට සංඝයා ඔක්කොම එකතුලා යනකොට මේක ජන්මක් මේක කියලා සංඝයා කියලා වදිනකොට ඒ මිනිස්සෙක් ඇවිල්ලා එතන යන පාර දින ගලකට බින්දක දාලා කඩනවා. ඉනි බින්දකම වශයෙන් දානවා, ගිනි බින්දකම වශයෙන් දානකොට ගල පොබරලා කඩනවා. කොහොම මොකට මිනිස්සු මොකද කිරිදෙන කරන්නේ කියලා. අවු කරලා යනකොට මේ කය වගේ කියලා මේ ගල මම කඩනවා. මේ කලකඩුවට පස්සේ පොළොමක් ගන්නවා අවසරේ ඒකකොට පය වදින්නේ නැහැ අබෝම හොඳයි කියන්නේ උඹට කරන්න පුළුවන් පිට මේක තමයි කියලා ලොකු සංඝාත බොහොම අගය කරා. අගය කරනකොට සීජේනය කියන කියනවා අවසරය. මේ තානෙද මේ පිළිපාදයන්ට බලාපොරොත්තු පඳුරු නැද්ද කියලා. පඳුරු අපිට පඳුරු ගහන්නේ නැහැ කියලා ප්‍රසුම කමන්ඩි කියන්නේ. කියලා කියන්නේ කිව්වා මේක ගහනකොට භාවනා කරනවා කියලා කැමති නම් පින් ගන්නයි කියලා මේ පඳුරු ගහන්නේ නැහැ කියන්නේ. කුමන සමන් දෙයියෝ නෙවෙයි ඊට වැඩි ලොකු දෙයියෙක් වුණත් අප පහකට බය වෙන්න දෙයක් නෑ අපිට කියන්න පුළුවන්. අපේ ශක්ති ප්‍රමාණය අපි සතිය පිළිටවනවා නම් ওই කිසිම කෙනෙකුට අපිට උදව්වක් මේ ශක්තිය දෙයක් කරන්න බෑ. ඉන්නේ ආරක්ෂාව තමයි සර්වඥ කියන්නේ සතිය නැත්තම් අනාතයි කියන්නේ. සතිය නැත්තම් අසරණයි කියන්නේ. ඒ අනාත නැති කරලා සනාත භාවයක් ඇති කරලා දෙන්නයි නාත කරන ධර්ම දේශනා කරන්නේ. ඒකේ 9 වෙනි අංකයට සඳහන් කරලා තියෙන සතිය. සතිය යම්න චිත්තක්ෂණයකට ආවා නම් නැත්නම් සතිය එළඹ සිටියා නම් ඒ වචනේ කියන එකලස් වුණා නම් ඕනම යෝගාවචරුත් තියෙනවා දැන්වම ආරක්ෂයි කියනවා. සතුටක් ඇති වෙනවා ප්‍රමෝදයක් ඇති වෙනවා මේ සතිය යෙදවිලා තියෙන සමාන්තර රාගය වෙන්න තියෙනවා. ද්වේෂය වෙනවට වෙන්න පුළුවන්. වේදනාවකට වෙන්න. හිතවිල්ලකට වෙන්න පුළුවන්. ශබ්දයකට වෙන්න පුළුවන්. ආශාසයට වෙන්න පුළුවන්. ප්‍රසආසයට වෙන්න පුළුවන්. අරමුණේ කිසිම බලපෑමක් නැහැ මොන අරමුණාවක් ඒකට සත්‍ය පිහිටියා නම් අරමුණේ බල බිඳෙනවා කෙලස් බල බිඳෙනවා Taman එකම නාශ කරන පැත්තකටපත් වෙනවා සනාත පැත්තකටපත් වෙනවා ඇටෙන්නේ දැන් වැටෙනවා මට තියෙන ධර්ම ආරක්ෂාව කියලා ඉතින් මේ විදිහට එක චිත්තක්ෂණයේ සතිය පිහිටවලා ඒකේ තියෙන සනාත කරන භාවය වටා ගන්නවා කියන එක ලේසි නෑ. මොකද අපි චිත්තක්ෂණයේ ඉතිසල එකයි පස්ස එකයි දෙකම අසතියෙන් නම් මේක අපිට තේරෙන්නේ. මේක තේරෙන්න නම් සති චිත්තක්ෂණය දිගින් දිගට දිගින් දිගට පෙළට වැළට යන්න. අන්න එහෙම යනකොට යනකොට මේ සතිය තියෙන ජගය කැවෙන ගැතිය. ගැම්ම ගන්න ගැතිය. අන්න ඒ ගැම්මේ තමයි වැඩේ කියන්නේ. මේ තනින් තනින් සතිය පිටේවට කිසිම බලයක් ඒක හරියට වෙන් කරලා ගත්තොත් කුරුමිකේක කූර කූර වගේ සුතුස්කාර කරලා. කෙනෙක් වෙන් වෙන් කරන්න දුර්වල වෙන්න වගේම අතනින් මෙතෙන් කියන සතිය බොහෝම දුරයි. නමුත් මේ සතිය එක ධාරාවකට කුසට කුතු මිදයක් වාගේ ගොනුවතාවට පස්සේ ඒක හෙන ගෙඩියක් වාගේ පුදුමාකාර ශක්තියක් එන පටන් ගන්නවා. නමුත් ඒක කිසිසේත් යෝගාවචරයේ අධිකාරියෙන් මේ පවතී. එනවා යනවා. එනවා යනවා. එහෙම තමයි පටන් ගන්නවා. මොකද යම් වෙලාවක එක දිගට සත්‍ය පිට යන විනාඩි 5 10 15 ඒ යෝගාවචරයට අම්මගේ ඩොක් ඉන්නවට වැඩිය මමාමයන්ි බුදු පියාණන් වහන්සේගේ ශක්තිය පිළිහිටියට පස්සේ බුදුන් ශක්තියක් බුදුන් ආරක්ෂාගතයක් ඇතිවෙන පටන් අර ගන්නවා මේකදී ඉන්දියාවේ සීමා වෙච්ච බුද්ධෝත්පාද කාලේ සීමා වෙච්ච එකක් නෙවෙයි යම්ම තැනක සතිය පිළිහිටියන එතන අනිවාර්යයෙන්ම ආරක්ෂාවක් ඇතිවෙනවා මේක තමයි අපිච්ච අපි වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රී කරන තියෙන එක්කම එක උදව් මේ සියරම දේවල් ලාමකයි අනිත් හේරම දේවල් බොළඳයි අනිත් හේරම දේවල් අපටි ළමයි අනිත් කොයි දේ කරුවත් මේකදී අපි බොහෝ බොළඳයි ඒකට අලුතෙන් පටන් ගන්නවා නිසා සතිය වැරදුනයි කියලා ඒක ලැජ්ජ වෙන දෙයක් මම උගත් සමහර සතිය දී ගන්නවා මම රූවත් සමහර සතිය දී ගන්නවා මම තරුණ සමහර සතිය දී ගන්නවා මම කාය බල ශක්තිය සමහර සතිය දී ගන්නවා කියන්නේ සතිය කිසිම ආලම්බන ගැටයක් නෑ ඒක හරිම අනාලම්බන ශක්තියක් තියෙනවා හැබැයි සතිය එක දිගට පිළිපියාට පස්සේ මොල් මොන වැල් ගැඩවිල්ලට වුණා උතුම්ම දෙකක් එන්න පටන් ගන්නවා. ඒ බුදු බලයෙන් එන්න පටන් ගන්නවා. බුද්ධ ආකර්ෂණයේ එහෙම මේ ධර්මයේ කියන එක තමයි බුද්ධියෙන් දින්න වුණා වගේ තේරෙනවා. නියම සංඝයා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ශීලය අයියෝ මොකක්ද මේ ශීලය රකින්න කියන තරමට ශීලය ඕන වෙලාවක රකින්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපි කොච්චර බුද්ධ ආලම්බන දෙයක් තිබ්බත් ධර්ම රසය දැනගත්තත් බෞසුත වුණා සංගය සංඥා වුණා සීලය රැක්කත් සතිය නැත්නම් ඒවා තේරම අනාගතයි. ඕනම වෙලාවක මේ බුද්ධ ආලම්බන ප්‍රතිශේෂයේදී අපේ අදින් පෞද්ගලිකයෙන් ඉඳී. ධර්ම කොච්චර දැනගත්තත් අධර්ම වැඩ වෙන්නේ ඉඳී. අපි කොච්චර සංඝ හැදලා සම්බදා වෙලා හිටිය අපි කොයි වෙලාවක වුණත් ආරාධනා වෙන්නේ ඉඳී කියනවා මේ සතිය. සතිය කියනවා නම් මුදුම ගැනීමක් අවශ්‍යයි. ඒක නිසා Taman කෙරේ Taman අනුකම්පාවක් තියෙනවනම් කළ යුතු උත්තුම කාර්යාව තමයි කොතනකදී හෝ සත්‍ය පිළිගන්න. එනිසා අපේ ලංකාවේ ප්‍රධානාර්ථයේ තේජන කාර්ය අපි කිව්වේ anytime is tea time කියලා. ඕනම වෙලාවක් තේබුන වෙලාව. ඒ නිසා යෝගාවචරය කියන්නේ anytime is mindfulness time කියලා. ඕනම වෙලාවක් කොහොමද සතිය සතිය කරන්නේ. ඒ කියන්නේ වයසට ගියාට පස්සේ කරන්න ඕනේ, පැවිදි වෙලා කරන්න ඕනේ, අරණ්‍ය ගත වෙලා කරන්න ඕනේ, සිංහල බුද්ධ ආගම් වෙලා කරන්න ඕනේ කියලා ඒ මොනම දෙයක් අශ්‍රද්ධිය කරපා. කොත්තනක හරි පටන් අරගත්තොත් පටන් ගන්න දෙයින් දෙයින් දෙයින් දෙයින් දෙයින් දෙයින් යනවා. දැන් ගත්තට පස්සේ තමයි තමයි අයිති වාර්ෂය. බුද්ධිය. ධර්ම ආරක්ෂාව කටේට පටන් ගන්න. ඒ ආරක්ෂාව හැබැයි කවදාකවත් අම්මගේ තමන්ගේ පුතාට දෙන්න බෑ. කවදාකවත් පුතාට අම්මට දෙන්න බෑ. සජ්ජිකෝ සත්‍යමත් කියලා වල රටේ දෙන්න. දොස්තර සත්‍යමත් කියලා මේ ලෙඩාට දෙන්න බෑ. ගුරුවරයා හදනවා කියලා ශිෂ්‍යයාට දෙන්නත් බැහැ. අනිත් පැත්තත්. ඉතින් හම්කේ බුද්ධිමාකාර ආත්මාකාරී ශක්තියක් කියලා. ඒක තේරවාදී මුළු ශාසනයට බඳිනවා තනි ආත්මාකාරී. ඒකයි මේ අපේ දෙදරේක මහණෙන් යනකොට අනිසෝම් තරහ ඒකයි. ඒයිතර තනි බුද්ධියෙන් දානවා එහෙම කොහොමද පුළුවන් කියලා. නමුත් ඒ මනුස්සයවත් එහෙම කරගත්තේ නැත්නම් අනිත් කෙනෙක් කොහොමද කරගත්තේ? උන්ට කරගත්තනවා කියන්නේ ජීවෙන්න කාලේ තමන්ගේ පළවෙනි අඹුවට පළවෙනි බබ හම්බෙච්ච අපි ගෙදරින් කල්ලා ගියයි කියන එක අද ගන්න මානවාචාරයට නඩු ගන්න වැඩන්නේ. පදින්නේ ගන්න වැඩි මේ එහෙම ගෙදර මනුස්සයෙක් තමලා ගියාම කවුද ගන්න ඕනද? කොච්චර පිටි කිරි පිටි ගණන්ද කියලා නඩු කියයි. ඒකවත් තනි ආත්මාර්ථ ගන්න කතෝල කරපුවා හරියට පයි. අපේ දෙවියන්වන්දන හරියට අසල්ලාසයට ප්‍රේම කරන ඔබලගේ බුදුහාමුදුරුවෝ පරම සිද්ධා මේ රාහුල කුමාරයට කරපු දෙය කියලා කියලා. ඉතින් මේක සමාජ ධර්මයක් ඇටියට බලනකොට නම් හරිම ලැජ්ජ වෙන කාරණාවක් තමයි. මේ සමිතනදී දන්නවා මේ කච්චියක් එක කරන්න දෙයක් නෑ මේක තනිව ගිහිල්ලා බුද්ධෝ හංගෝත ඊශානි මුත්තෝ හංගෝතේ පරෝති පරේ කින්නෝ අන්තාර ඊශානි සංකාරෝගා මහපය. බුද්ධෝ හංගෝත ඊශානමම බුදු වෙන්නේ නේ ඊට පස්සේ කච්චිය උදි කරවන්නේ. අපි කච්චියකට ලබු කියන කතාව බුද්ධ ධර්මයේ නෑ. පුළුවන් එක්කම ඉස්සර වෙනවා. සින්නවන්ත ආරේෂා මම ඉස්සලා එකට වෙලයි අනිත් පැත්තේ ගොඩගන්න. මඩකොට ඉන්න මිනිස්සුන්ට කවදාක් තව මඩකොට ඉන්න කෙනෙක් ගොඩගන්න බැහැ. ඒ නිසා මේ සමාජ පාරාමිතාගා පරිගණක විකක් එන්නත් මේ ඥාති විකක් අනම්මනම් කියන ඕම මේ නැති බැරි කමට ගන්න අදහස්. හරි වැඩේ නම් ඉස්සලා තමන් ගොඩ ඇවිල්ලයි අනුගමනකම්ප කරන්න පුළුවන්. මේක සිද්ධ වශයෙන්ම කියෙහි ආත්මාර්ථකාමී කියලා මොනවද චෝදනා කරන්න පුළුවන් නමුත් වැඩේ වෙන්නේ මෙතන විතරයි. ඒක සතියේ තේනකොට අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. අපි ඒක තුළ සාමිත සිල්ලාගෙන කව හැබෑව, ගන්ධන කව හැබෑව, මුචිකසන වර්ගයට පස්සේ නම් අනියලියා වාගේ. අඟ වෙනලි අනියඟ වාගේ හරියටම සතිය පිට. ඒක එනකොට යුද සෙනඟ ලැබෙන ආරක්ෂාවට වැඩිය තමයි ආරක්ෂාව සැලකෙන්නේ. තනියම තමයි චිත්තක්ෂණය කියන්නේ. ඒ චිත්තක්ෂණය දිගින් දිගට දිගින් දිගට ධර්ම ගන්නකොට පුදුම ආරක්ෂාවක් එන්න පටන් අර ගන්නවා. එතකොට බුද්ධ ශරණ වැටෙනවා, ධම්ම ශරණ වැටෙනවා, සංඝ ශරණ වැටෙනවා, සීලේ තියෙනවා. ඒ නිසා මේ ආරක්ක පක්ෂපතාන කියන එක ලෝකයට අත්‍යවශ්‍ය ධර්මයක් අය. නමුත් ලෝකේ හොයන්නේ අපිට මේ ජනාධිපති ආරක්ෂක හමුදාවේ ආරක්ෂා හමුද හරියයි. රසකොට කාප්ප බැඳගෙන ජීවිත ගන්නොත් හරියයි. එහෙම නැත්නම් මේ ලාංකික සිස්ටම් එකක් තිබ්බොත් හරියයි. රක්ෂණ සංස්ථාවේ සල්ලි ටිකක් තිබ්බොත් හරියයි. බැංකුව ටිකක් සල්ලි තිබ්බොත් හරියයි. නැත්නම් පවුලක් කියලා දරුවෝ හිටියොත් හරියයි. ඒක මහත්කමක් හරියයි කියලා අනේ කියන මේ නයි නාටක වචන. බුදුජානකේ මෙච්චර නෛර්යානික දෙයක් එනවා කියෙදී ලෝකෙ මොනවද උගන්වන්නේ? ඒකෙන් අපි ඒව අහන්න පටන් අරගත්තොත් අවුරුදු 120ක් එකක් ඔබ ලබන්නත් බෑ. කවදාකවත් අපි විඳන වෙලාවක් හම්බෙන්නේ නැහැ. මොකද අරවට ඉවර කරලා යනකොට මේකට වෙලා නැහැනේ. නමුත් මේ සතිය පිළිතුරන්ට ඒ ඔක්කොම කීටි කරගන්න. කරගෙන ගන්න යනකොට ඇත්තටම කියනවා නම් රක්ෂණ සංස්ථාවේ සල්ලි ගන්නත් වැඩි. බැංකුවේ පොලිස් වැඩි. ඕනේ ආරක්ෂා ගන්න දේ ශක්තියක් වැඩි. ඒ නිසා කලියුත් කරන්න ඕනේ පළවෙනි. ඒක සඳහා නම් තමන් සංකම්පාවක් තියෙනවා ස්වාර්ථය වලදනවා නම් මේ හත්යේ දීපා. හත්යේ දීපවනකොට අපේ කිසිම හැකියාවක් කොළමොට්ටල වෙන්නේ නැහැ, මොට වෙන්නේ නැහැ, ඒක දක්ෂ වෙනවා. හැබැයි එනිහිට යන ගතියක් වැඩේ. ඒ ගතිය අඩු ගතියක් වශයෙන් කිඳෝ දෙනකොට කෝක තමයි කියන්නේ දුෂ්කරකම. මේ අඩු වේගෙන් ගිහින් මේ කාර්යශීලී අද සමාජයේ ජීවත් වෙන්න බෑ කියන්නේ. ඒ නිසා මේ සත්‍ය කීකියක්ත් එක කියලා දුවන් නම් වාලේ දුවන. අර හා වගේ කටවචෙන් දීපු වල්ලගියෝ වාගේ අයියෙන් ගන්න. සුවර මොකද කොහේ යනවද මොනවද වෙන්නේ මේ කාගේ න්‍යායපත් එකද වැඩ කරන්නේ මොකක්ද? හතින් වැඩ කරන්නේ නෑ ඒක කියලා කරන්නේ මේක වැඩ. ඒක අනිත් අයට පේන්නේ එයා මන්දගාමී නැත්නම් ප්‍රතිගාමී කුජලයේ අද තියෙන මේ සමාජ මට්ටමට වැඩ කරන්නේ නැහැ කියන වගේ එකක්. ඒ නිසා මේ ආත්මාර්ථකාමී කියන කයි බාරගත්තට පස්සේ මම කමන්නේ ඕන කෙනෙක් දැනගොදී මම මේක ඇතුළතින් ඕනේ කියලා සතිය පිහිටීමේදී නැවතිල්ලේ නිස්සද්ද සතියෙන් වැඩ කරන්න පුරුදු කෙරුවොත් ඒ ගන්න කාලේ ඒ ගන්න ක්‍රමේ කවදාකවත් නැහැ. ඒක ආරක්ෂාවක් ඒ බුද්ධලට දැනෙනවා. එයාගේ ආරක්ෂාව යම් මට්ටමකට සාර්ථක වුණාට පස්සේ තමයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් ශක්තියක් එන්නේ. ඒක එක එක ගුරුකුලවල එක එක මට්ටම් වලට කියලා දෙනවා. කොච්චර Taman දිනු වෙන තෝරන තව කෙනෙකුට උදව් කරන්න කියලා. සර්වඥ තමයි සනාහිතේ රහත් වෙනකම්ම අනුන්ගේ වැඩවලට අත දාන්න යන්න එපා කියලා. උන්වහන්සේ සඳහන් කරනවා මහණෙනි අසුචි මූත්‍ර දෙක ඉතාමත් සුළුක දේශයක් තිබ්බත් ගඳ ගඳමයි කියලා කියනවා කියලා කියනවා. ඒක කෙලෙස් කඳුලක්වත් කියන සාකල් එපා ඉතිපස්ම. බුද්ධිදීම බලන්න අනාගාමී මාර්ගඵලය ලැබුවත් ඒක විදිහේ බලන්න රහත් ලංකකම කරේනපත් කඳුලක් තිබ්බත් ඇති කියලා. නමුත් අද කාලේ වෙනකොට අපිට ඒ වගේ උත්කෘෂ්ඨ මට්ටමේ සංසිඳියන්න බෑ. එනිසා අපි ඊට වැඩි අඩු ලංශවලදී මේ සෙට් කරන මට්ටමට යනවා. නමුත් මේ යාන්තම් සත්‍ය පිටුපු ගමන් අනුකූල උපදේශයන් ගිය දෙන්න ගියොත් එන්නේ මොකද්ද තමන් ළඟ තියෙන එකක් නැති ඒක යම් ප්‍රමාණයකට ඒක ඉමත් වෙනකම් යම්ම ගන්නකම් ඒක නිකන් මේ ඌදින ගොයමක් වාගේ වැඩෙන සවානක් වගේ හොඳට අර්ථ කරගන්න. හොඳට ඒකට හේතුම දෙන්න. හොඳට වස්තු දෙන්න අවශ්‍ය වෙලා ඉවිලි ටිකක් දෙන්න ඕනේ. ආරක්ෂා කරගෙන ජීවිත පවු කරගන්න. එතකොට තමයි යාගේ ආරක්ෂාව නැත්නම් ආරක්ෂක පක්ෂපත්තාන කියලා කතිය වැටෙන ආකාරය තමයි තේරෙන්නේ යම් ප්‍රමාණයකට මුල් අල්ලගත්තා පස්සේ. මෙන්න මේ ආකාර වූ වැටෙන ආකාරයක ශක්තිය ජීවිත පවු කරන්න ආසන්න කාරණා. නිකන් මොනවා කියනොත් වැඩිම සතිය දිනු වෙන කියන ප්‍රශ්නට සදාස්ථානයේ වශයෙන් පෙන්වන්නේ සතර සතිපට්ඨාන පදස්ථානා කියලා කියනවා. වැරදි වැරදි හරි හතිය පිටවන්න ගත්ත උත්සාහයමයි අසුපස්සේ හම්බෙන්නේ මේ මේ පක්ක සතිය කියන එහෙම නැත්නම් අඛණ්ඩ සතිය කියන සති වේපුල්ල කියන සතියට උදව් වෙනවා. වෙන විදිහට කියනවා සතියමයි සතියට උදව් උපකාර කරන්නේ. එන කිසිම ධර්මයකින් ශ්‍රද්ධාව තිබුණාට, වීර්යය තිබුණාට, සමාධිය තිබුණාට, ප්‍රඥාව තිබුණාට මොන බොද්ධංග ධර්මයක් තිබ්බත් සතිය සඳහාම සතිය ඉදිරියට කටයුතු කෙරුවේ නැත්නම් අනිත් දේවල් කොච්චර දෝ හැදිලා භව සංසාරේ ඕන තරම් සැප ලබන්න පුළුවන් නමුත් සැකරෙන් ඈතර වීමක් නම් ලබන්න බෑ. ඒක ලබන්න නම් සත්‍ය සඳහාම උත්සාහ කළ යුතුයි. ඒ නිසා මුල් මුල් කාලේ අපි සෑහෙන වරදවා. මොකද වැරද්ද ගන්න නැතුව ඉදිරියට යන්න බැරි නිසා මේ සතිය කියන ධර්මයේදී සතියමයි සතියට උපකාර කරන්නේ. වැඩි වැඩි පටන් ගන්න උත්සාහයමයි සතියට උපකාර කරන්නේ. ඒ වගේම කතා කරලා කියනවා චිර සංඥා පදස්ථාන කියලා. සංඥාව ඉස්තිර කිරීමත් සතිය පිහිටිය උදව් කරනවා. මේ නිසා දකින්න වෙලාවේදී දකින්නවා කියලා මෙනෙහි කරන එක ආශ්වාසලාදී ආශ්වාස කියලා මෙනෙහි කරන එක වම කියනවාගේ වම කියලා මෙනෙහි කිරීම සතියට උදව්කාරයි. එතන තමයි මේ සංඥාව. එහෙම නැත්නම් ඒ දේ නම කියලා අදාකරන එක උදව් වෙන හැටි. ඉතින් මේක ගෝකලට චෝදනා කරනවා. අනිකුත් පැත්ත ගේනවා. ඔය යනකොට යනවා යනවා කිව්වට එනකොට එනවා එනවා කිව්වට කොහොමද නිවන් දකින්නේ? ඒ වම තීමකට වම කියලා ලකුණු කියන ලකුණු කියලා නිවන් දකිනවා. ආ මේකේ කට්ටිය දැන් නිවන් දැකලා තියෙන දෙපාද. මොකද හැම වම දකුණක්ම මෙහෙ කරමින් මේ යන්නේ කියලා හරි විදිහට උපහාර කරනවා. මහසික මේ ගැන විස්තර කරන්න ගියාම මෙනෙහි කිරීමට හරියට චෝදනා කරනවා. නමුත් මේ මෙනෙහි කිරීමේ තේරුම එනේ කියන වටිනාකම ඒ ලැබෙන සංඥාව තහවුරු කිරීමේ වටිනාකම දන්නවනම් මේ කුංචි ශක්තිය අපි අසකන වෙන ඕන වෙලාවක වැඩ කරනවා. ඒ කියන්නේ මෙනෙහි කිරීම තුළින් පුදුමාකාර ඉස්සරහට යන ගැම්මක් ගන්නවා. නමුත් ඕනම කෙනෙකුට ඒක ඕකනම් මොකද දෙකෙන් කියලා මිලක් කරන්න පුළුවන්. යනකොට යනවා කියලා මෙනෙහි කරනකොට කනකොට කනවයි කියලා මෙනෙහි කරනවා ආශාසය ආශාසය කියලා මෙනෙහි කරනවා ප්‍රසාසය ප්‍රසාසය කියලා මෙනෙහි කරනවා බොහෝම ලාභකට සලකනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔය මෙනෙහි කිරීම කරන්න විශාල වීර්යයක් අවශ්‍යයි. ඒ බුබ්බඩේ කතාවක් තමයි මේ මෙනෙහි කරන්න ඕනේ නැහැ කියන්නේ. පුළුවන් නම් කළා බලන්න. විශේෂයෙන් ගැඹුරින්ම කතා කරනවා නම් ඒ ශාසනයේ නිවන් දකින්න ක්‍රම හතරක් කතා කරනවා. ඒක තමයි සමත පූර්වංග විපස්සනා අනිතක තමයි විපස්සනා පූර්වංගම සමතේ එහෙම නැත්නම් ජීවනද්ද භාවනා කියලා දෙක මාරු කරගෙන එකක් වෙනවා හතරවෙනි කතා කරනවා ධම්මොත්ත් ධම්මොත්ත්ච්ච විග්‍රහිත මානස කියලා ක්‍රමය ධම්මොත්ත්ච්චය කියන්නේ විපස්සනා භාවනා කරන කෙනාට විපස්සනා සෑහෙන දුරට හරියාගෙන එනකොට භාවනාව තුළින් පහළ වෙන උපකේශ ධර්ම ටිකක් වංචනික ධර්ම ටිකක් මතුවේ භාවනා කරමින් හොඳ සැපක් වැඩේ. හොඳ ආලෝකයක් වැඩේ. හොඳ සතියක්. හොඳ වීර්යයක් වැඩේ. හොඳ උපක්ෂාවක් වැඩේ. හොඳ භාවනා ඇලෙන ගතියක් වැඩේ. නමුත් ඒ ගතියේ කියන්නේ ඇලෙන කම නිසාම සතිය නිදිහිලා මම දැන් සෝවාන් වුණා මම දැන් රහත් වුණා කියලා ඉතින් කටමැට දොරවන්න පටන් ගන්නවා. මේකෙන් ගලවන්න තියෙන එකම ක්‍රමය තමයි සතිය ඇතිවෙනක සතිය ඇතිවෙනවා දැනගන්න එක. ප්‍රීතිය ඇතිවෙනකොට ප්‍රීතිය ඇතිවෙන බව දැනගන්න එක සුඛය ඇතිවෙනකොට සුඛය ඇතිවෙන බව දැනගන්න එක හොඳ වීර්යයක් වෙනකොට වීර්ය බව දැනගන්න එක උපේක්ෂානකොට උපේක්ෂා බව දැනගන්න එක ඒ මෙනෙහි කිරීම නැතුව කවදාකවත් මේ පක්ෂයට පන්නන්න බෑ ඒකවල තමන්ගේ භාවනාව තුළින්ම හටගත්ත වටින ධර්ම ටිකක් නෙමෙයි මේක රහසේ හංගගෙන සැප විඳිනවා සැප විඳින්න විඳින්න භාවනාවේ අන්නස්කාරය මේ සෑම දෙයක්ම මෙනෙහි කරන ධර්මයට ගියේ නැත්නම් යෝගාවචරයට ආය පාරට දාගන්න බැරි වෙනවා. රතේ වන්නන්නක් ආවේ. සුරු මාර්ග දිගේ දුවන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මෙනෙහි කිරීම ඉක්මනට විසිකල ගන්න වටින උපකරණයක් නෙවෙයි. උගා කල් රැක ගන්න වෙනවා. ඉහළට යන කම් රැස්න ගියානියොත් තමයි ඒ බුදුලට ඒක උත්තරීම වැඩ අර ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන්දු වලින් විසල එලෙවර වෙන්නේ ඉතර හැරමිට විසිකරු කෙනෙක් වගේ අමාරු අමාරු අවස්ථාවේදී දුකටපත් වෙනවා. ඒ නිසා මේ විශේෂයෙන්ම විපස්සනා භාවනාව ගන්නකොට එහෙම නැත්නම් අපි කියනවා මේ විශේෂ මහසි භාවනා කරනව ගන්නකොට මේ මෙනෙහි කිරීම හරියට අදසක්. හැම වෙලාවෙදීම මෙනෙහි කරන්නේ. මේ මට උගන්වපු බෞද්ධ ස්වාමීන් වහන්සේ කලිසාන් කියන්නේ අපි විනාඩියක් භාවනා කරනවා කියලා හිතන්නේ කියනවා. දවසේ විනාඩියක් භාවනා නැත්නම් හරියන විනාඩියක් කරගෙන ඒ විනාඩියේදී සිංහීමක් ඇති වෙන වෙලාවේ විනා තප්පරයට එක සැරයක් මෙනෙහි කරනවා. දැන් පින්දෙනවා. ඊගාකට හැකිලෙනවා. ආය පින්දෙනවා. ආය හැකිලෙනවා කියලා මෙනෙහි කළොත් මෙනෙහි කරන මෙනෙහි කරන වෙලාවේදී අරමුණ හිලා බහින ගතිය නිසා අරමුණටම විවිධින ගතිය නිසා සතිය අපි පිළිගන්න දැන් ඉන්නේ පින්දීම දැන් ඉන්නේ හැකිලිම කියලා හොඳ මේ අසම්මෝහ ගතිය පාලනය. ආයෙත් දැන් Tamanට තේරෙන පටන් ගන්නවා මට සප්පරේකට එක සැරයක්. විනාඩියට 60 සැරයක් මෙනෙහි කරන්න පුළුවන්. මෙන්න මේ 60 වතාවෙදීම ඒ චිත්තක්ෂණයේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොරයි. එතකොට අපිට ගණන් කරන්න පුළුවන් එක විනාඩියට චිත්තක්ෂණ 60ක් මම උඩගත්තා. චිත්තක්ෂණ 60ක් මම සතිපට්ඨාන ගැදියයි කියලා. විනාඩි 5ක් පහන අගරොත් චිත්තක්ෂණ 300ක් මම මේ කුණු ගොඩෙන් එළියට අරගෙන හොඳ ඉව ගත්තා. මේ විදිහට කල්පනා කරලා බලන්න ගියොත් මිනිත් 5 10 15 20 භාවනා කරනකොට එච්චර චිත්තක්ෂණ ගොඩ ගන්න පුළුවන්. ඒක ගණන් කරන්නේ මෙනේ කරපු ප්‍රමාණය අනුව තමයි. උඟ කෙනෙක් ඉතින් මේක මොනලේකට අමතක කරලා දුකටපත් වෙනවා. ඒ නිසා සත්‍ය පිළිපින් සඳහා මේ තිර සංඥාව ඉදිරිපත් වෙන දෙන්නේ කිරීම කුංචි බොළඳ ළමා වැඩක් වුණාට බොහෝම දුක් විඳිනවා. හැබැයි මම නැවත මතක් කරනවා මේකට ගොඩාක් වීර්ය අවශ්‍යයි. කෙනෙක් ගැදිනකොට හරි ඉක්මනට එපා වෙන ගතියක් එනවා. මොකද වීර්යය ගොඩාක් ඕන. ඒක හොඳට සක්මන් කරලා ඒක අවශ්‍යභාවය දැනගෙන ගියොත් ඕනිම තුන දෙකෙදි මෙහෙ කරන්න පටන් අරගත්තොත් එනේ යන ඕනි යකේගේ නම කියලා කතා කරද්දී යකා බය වෙනවා වගේ මොනම කෙලෙසක් ආවත් මෙහෙ කෙරුවොත් කෙලෙසේ බල බින්දෙනවා අරමුණ මෙහෙ කරනකොට අරමුණ වඩ වඩා ප්‍රකට වෙන්න පටන් ගන්නවා මම මේ ඉදිරිපත් කරේ මෙච්චර විනාඩි ගාණක් අරගෙන මේ අතුවාචාරින් වහන්සේලා ඉදිරිපත් කරපු ධර්ම විවරණයක් ගෙනහැර පාන්නයි ඉතින් මේකට ගොඩාක් ආධාර කරන විදර්ශනය. සර්වඥාන්සේ දේශනාවෙන් තනතන පෙන්ලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ සත්‍ය දොරටුපාලක වායි. දොරටුපාලක කියන්නේ කාවල්කාරී, මුරකාරී. ඉතින් යා දොරටුව ගාව කාවල් කාමරයක් හදාගෙන යන්නේ කච්චියේ ලකුණු විශ්ලේෂණය කරා. අපි කියන වාහන නම් යන වාහනේ නම්බරය ලියා ගන්න යන කොළඹ. එන වාහන නොබ ගියාම එන කොළන් එක. ඒක උඩ හන්දාර බලගයි ගිය වාහන ඔක්කොම ඉලිකාවයි. මිනිස්සු යනවා නම් අදින් කාර් නම්බර ඉලිකා ගන්න. මෙන්න මේ විදිහට අපි මේ සතිය කියන එක මනෝද්වාරයේ ආරක්ෂක වශයෙන් තිබ්බනම් දකින්න වෙලාවේ දකින්නයි කියලා අහන වෙලාවේ අහනවයි කියලා සංකප්ප බන් වෙලාවේ එහෙමයි ප්‍රධාන කර්මස්ථානේ මෙනෙහි කරනකොට එහෙමයි කියලා කෙනේන සේරම ලකුණු කරලා මේ ජීත් වෙන කෙනාගේ දැනුමේ යටදී ගියොත් අපිට හැන්දා වෙනකොට බලන්න පුළුවන් නැත්නම් විනාඩි 5 10 භාවනා කරලා බලන්න පුළුවන් කොච්චරක් පිළිහිලා තියෙනවද කොච්චරක් අල්ලගත්තද අල්ලන ගාන වැඩි වෙලා ගිලින ගාන අඩු වෙන්න අඩු වෙන්න සත්‍ය බලවත් වෙනවා මේක සඳහා බුදුම ස්වාමීන් වහන්සේ දෙන වෙන නිදර්ශනය උන්වහන්සේ මතක් කරන ඔය පත් වේලක් කනකොට දාන වේලාවක් වළඳනකොට ඒ හැම පිටක් අපගන්න හැම පිටක් හොඳට හපලා හපලා හපලා හපලා අම්බතලා සෑහෙන දුරට සලක් එක්ක මිශ්‍ර කරලා ගින්දොත් බඩේ ඇදෙන්න අඩුයි. ජීවැඩියාවත් අඩුයි. ජීවැඩියාව සම්නිකර නතර කරන්න පුළුවන් කියනවා ජීවි. ඒ මොකද පිෂ්ඨ ධාතු දෙදවීම සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ මොකේ පස්සේ. මොකේ සිද්ධ වෙන්නේ භෂ්ම මාර්ගයේ බඩට ගිය ගමන් ටයිලින් කියන භෂ්ම මාර්ගය සම්පූර්ණයෙන් අම්ල මාර්ගයට හැරෙනවා පිෂ්ඨ දීර්ණේ නතර වෙනවා. එතකොට පස්සේ ලේ ධාතුවට හරි බරක්. ඒක දිරවන්න හරි අමාරුයි. ඒ නිසා මුඛයේ හොඳට හපල හපල හපල ගිනවා නම් ඒ ගින්නකොට ඒ පිෂ්ඨ ධාතුවේ මුඛයේ ජීන දිරවන. ආමාශයට ගියාට පස්සේ තියෙන්නේ මේද ප්‍රෝටීන් එක පමණයි. එතකොට බටේ ඇති වෙන අඩු වෙන විතරක් නෙවෙයි අර ශරීර ආහාර කියන හොඳ ඕජාව උදා ගන්න තියෙන ශක්තිය. ඒකවල කාය බල ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා අජීර්ණ වීමෙන් වගේ වෙන්නේ ලෙඩ ශක්තිය අඩු වෙනවා. ඒක වැඩි වේලාවක් හකලා හකලා හකලා ගිනවනම් ඒ ඕජාව වැඩි වෙනවා. නමුත් අද කියන්නේ මේ ෂෝට් ටීක්ස් ආද කියනවා ඉක්මනට ඉක්මනට ගිනිනවා. ගින්න ගියාට පස්සේ දිරවීම අඩුපාඩු වෙන නිසා নানা ආකාර ලෙස රෝග ඇති වෙනවා. ඒ නිසා සතියත් හපනවා වගේ වැඩක් කරනවා. අරමුණු ප්‍රමාණය අඩු කරලා හොඳට ඒක මෙනෙහි කරගෙන මෙනෙහි කරලා මල්ලට දා ගන්නවා නම් ඒ අරමුණු වලින් කෙලෙසෙන්න තියෙන අඩු වෙනවා. අජීර්ණයෙන් තියෙන අඩු වෙනවා. ඒ වෙනුවට ධර්ම රසයක් මතුවේ. මම මේ රූප බලනවා මේක සිදුවෙන්නේ ඇහි. මේ මං අහන සාධ්‍යයක් මේක සිදුවෙන්නේ කනේ. ආදි වශයෙන් මේ සිදුවෙන සිදුවෙන දේවල් වල යාන්ත්‍රණය තේරෙන්න නම් නැවතිල්ල සතිය යුක්තව කටයුතු කරන්න. සුරුපාලේ තිබ්බා වගේ හැම දොරටුවකම සතියෙන් කටයුතු කරනකොට ගණිතිනකෝ මායි අඩු වෙන්න පුළුවන් නම් හොඳ පොත්ත වීමක් වෙලා තියෙනවා. ඒකෝට අපි කෙලාගේ දැනගන්න පුළුවන් අපේ ව්‍යාපාරේ ලාභයට දුවන්නේ පාඩුවට දුවන්නේ. මුතුවක් අල් සංසාරේ අපිට වෙලා තියෙන්නේ ගොඩාක් වැඩ කරලා තියෙනවා අපි ඒව දොරට පාලේ කියලා නැහැ. ඒ දොරට පාලේ කියන වැඩ ප්‍රමාණය. දැන් සාමාන්‍ය වුණත් කියන ට්‍රැෆික් පොලිසිය හිටියොත් එimhe හන්දියක වාහන ගමන වේගය අඩු වෙනවා. මේ හරි ප්‍රතිඥාවක් આવුත් එන ගයිවර් කියන්නේ අයිතරාත්ම සාමාන්‍ය කෙනෙක් ඇති ඒකයි කියන්නේ. ඇත්ත කතාවක්. මොකද ඇක්සිඩන්ට් අපි. ඒකෙත් අපි නම ඇක්සිඩන්ට් අපි. අන්න ඒ වගේ දෙයක් තමයි සතිය පිළිතුරන කාලාන් කෙනෙකුට වගේ දැනෙන පරියක් ඒවා. ඊට පස්සේ වේගය අඩු වෙන හැබැයි ඇක්සිඩන්ට් අඩු වෙන එක දීර්ඝ කාලින වශයෙන් ආදා. ඒක නිසා නිකම් තේින්ද කියන සතිය කියන පමාවක් වගේ. හැබැයි හිත වෙන්නේ අප්‍රමාණ. ඒක නිසා තමයි සමාජය අපිට බණින්නේ. අපි නැවතිල හිමීට වැඩ කරන ආරම්භක කියලා පැත්තකටලා ඉන්නකොට මේ වටිනා කර්ම ජීවිත අහංගගෙන මොකද මේ කරන්නේ? තමකම කම්බ වල ගියක් හරි මේ රටේ ඉලක්ක කරන්න බැරිද කියලා දොස් කියනවා. සංගතනාදී අපිට පැහැදිලිවම කියලා දීලා තියෙනවා ඒ ඔක්කොටම වැඩි හොඳයි මේ සතිය පිටවන්නේ වෙන්නේ මොකක්ද කියලා දැනගන්නවා නම් අඩුගානේ මේ හොඳ කිරිල්ල කෝක වෙතක් නරක නොකිරිල්ල නම් වූ කුසලයේ යෝගාවතරකින් සිද්ධ වෙනවා. ඉන් කිරිල්ල දැක්කදීදී පවු නොකිරීම නම් වූ කුසලයේ සිද්ධ වෙනකොට මේ බොහෝ විට සර්වඥාන්තික පැත්තට තමයි යන්නේ. ගොඩක් ගොඩක් දේවල් කරන්න යනවා කියලා පින් කරන්න හරි හොඳ දේවල් කරන්න කියලා අනන ප්‍රමාණය දිහා බලනකොට අස්කන්ධෝමයි කියලා. තීසසි ස්වාමීන් වහන්සේ සිතිවිලි කියනකොට මෙහෙම කියලා තියෙනවා. පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති ආදිශි වැඩ කරන කට්ටිය කරන්නේ කියන එකත් එහෙ මෙහෙ කරන එක තමයි යෝගාවචරය කරන්නේ කියන එක හොඳට සනාවතිල්ල මෙහෙ කරනවා මෙහෙයක් කරනවා අතිපඬිතියා එහෙ මෙහෙ කරනවා ඒක හුඟක් වැඩ කරන කට්ටියත් වෙන්නේ ගොඩක් එහෙ මෙහෙ වෙන එක තමයි ඉතින් මේක නැවතිල කරනකොට අපිට සිද්ධ වෙන ඇත්තටම සමාජ වෙන ආකල්පස් එකේ ඇතැයින් දුරට විරුද්ධව යෑමක් ඒ නිසා සර්වඥා කෙනෙකුට සඳහන් කරන ගඟ දිගේ ඉහළට පීනනවා වගේ වැඩක් කියලා. ඒ නිසා සතිය පිහිටවාන පිහිටවාන යනකොට ඉස්සලා ඉස්සලා සෑහෙන වේගය අදවීම ජීවන සංකේ මන්දගාමී ඉච්ඡා රුචියල්කම් වල වෙනසක් කෞෂත්ව වෙනසක් සිද්ධ වෙනවා. නමුත් මේක ගැම්ම ගත්තට පස්සේ කෂක වුණාට පස්සේ සාමාන්‍ය වේගයට බොහෝ සමාන වේගයකින් වැඩ කරන්න පුළුවන්. හැබැයි අවුල් වෙනවා අඩුයි හැබැයි ස්වයං විශ්වාසයක් වෙනවා පෞ සිද්ධ වෙන අඩු බව. පින් කරන්නේ නම් පෙළඹෙන්නේ නැහැ. හැබැයි පෞ වෙන අඩු වෙන නැති තේරෙන පටන් ගන්නවා. උපමාවක් විදිහට කියනවා නම් අපි වාහනයක් කලවන්න පුරුදු වෙනකොට මේ බොහෝ විට ශනකාරී තැනකට ගිහිල්ලා බොහොම අන්ධ වේගයෙන් තමයි පළවෙනි ගියර් එකට වාහනේ යමුනවලා. ඒක පුළුවන් තරම් දුර ගිහලා තමයි ඒ කියලා දෙන්නේ දෙවෙනි ගියර් එකට මාරු කරන්නේ නැති එන්ජින් එක නතර කරගන්න නැතුව. ඊට පස්සේ දෙකෙන් තුනට තුනෙන් හතරට යනකොට ගමන නෙවෙයි බලන්නේ බොහොම නැවතිල්ලේ අඩු ඉන්ධන ප්‍රමාණයක් දීලා ඒ ගියර් මාරු කරගන්නවා. ඒක නිසා පාරායන මිනිස්සු නැස්තනකට ගිහිල්ලා බොහෝම අඩු වේගෙන් තමයි කරන්නේ. බෝඩ් එක උදාගෙන පාරායන මිනිස්සු කියන්නේ මම මේ කොහොම වෙනවා කියන්නේ. අපි යම් ප්‍රමාණයකට පුහුණු වෙලා අපිට දීර්ඝ බලපත්‍රයක් ගත්තට පස්සේ ඒ හිමීට මෙයන් දුන්නම නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් දෙයට පුරුදු වුණාට පස්සේ top gear එකට වැටෙනවා දන්නේ නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරනවා විතරයි මතක විනාඩියට යනකොට ඔන්න top gear එකට කොහොම වෙනවද දන්නේ. ඒකේ මුල් කාලේ අර හේත යනවා කියන එක ඕනම කෙනෙක් අයිනයක් ගන්න කරන්න කියන එක. ඒ වගේ තමයි ශක්තිය පටන් ගන්න ඕනම කෙනෙකුට මේ නැවතිල්ලේ කිරිල්ල සත්‍ය අවශ්‍යයි. ඒ නිසාමයි කියන්න පුළුවන් මේ භාවනා මධ්‍යස්ථාන කියලා දාතේ ලෝකයේ ඇතිවෙනවා. අදිට ලයිසන් ගන්න පුරුදු වෙන මිනිස්සු මිනිස්සු නැත්තරකට යන්නේ නැහැ. මේ සිංහ රටේ ගිහිල්ලා හැදෙනාගේ ජීව මාර්ග වල පාරේ අයිනට ගියොත් ඉංජිනේරගේ හැදෙලා මම අවුලක් කරනවා. අවුල් කියන තමයි කරන්නේ. ඒ නිසා මම මේ භාවනා මතයක් අනාගන්තුනේ අනේ ගත්ත කුමුලකට තියෙන සංඥාකාරකට ඒකට කියනවා මේ නැවතිල්ලේ වැඩ කටයුතු කරන්නේ මේ හැමදාම විලංගු ගගවගේ නැවතිල්ල ඉන්න නෙවෙයි. ඒ ලයිසන් එක ගන්න කම් මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ අපිට සාමාන්‍ය වේගයෙන් වැඩ කරන්න යන්න පුළුවන්. නමුත් එතනදී වැඩේ නෙවෙයි බලන්නේ සතියේ. ඊට පස්සේ එන්නේ එන්නේ එන්නේ එන්නේ දක්ෂකමක් වෙනවා. ඊට දෙක තුනක් කරන ගමන් සාමාන්‍ය වේගයෙන් ගමන් අපිට සත්‍ය දිහාන බැරි වෙනවා. උපමාවක් විදිහට කියනවා අපි භාවනා කරන්න පටන් දෙනකොට අපි කියනවා ආනපාන හිත කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඉන්නෙත් එහෙමයි තේරුම් ගන්නෙත් එහෙමයි වෙන මොනම බාධාවක් නැතුව ආනාපානෙම පවත්තන්න කියලා තමයි හිත ගන්න. ඒක වැරද්දකුත් නෑ එහෙම කරනවා. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා මේ නාස්තික පුරවාගෙන යන මේ ආනාපාන පිටවා. කිසිම නිවර්ණයක් එන්න කිසිම සබ්දයක් එන්න කිසිම වේදනාවක් එන්න කිසිම මේ මේ හිතිලක් එන්න ආනෝ පහනෙම තියෙන ඕන කියලා තමයි පටන් ගන්නවා. ඒක කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා. ආනාපානයේ හිත තියෙද්දි සබ්දයක් තියෙනවා. වේදනාවක් තියෙනවා. හිතිවිලි තියෙනවා. ඉතින් ඒකවල ප්‍රශ්නයක් එනවා කියලා අහන ස්වාමීන් වහන්සේ මේ ආනාපානය කරනකොට එනේන හිතිවිල්ල මෙනෙහි කරන්නේ. එනේන සත්‍ය මෙනෙහි කරන්නේ. එනින් වේදනාව මෙනෙහි කරන්න ඕනේ. ඉතින් බලාපොරොත්තු වෙන ගුරුවරෝ ඔව් කියයි කියලා. මොකද විපස්සනා ගුරුවරයා කියලා දෙන්නේ මොකද්ද? මේ නොකරාරි කමන්නේ ආනාපාන යන්න පුළුවන් නම් එනේන සද්ද මෙනෙහි කරන්න ඕනේ. තමයි පුළුවන් තරම් ආනාපාන විදිය. එනේන වේදනාව මෙනෙහි කරන්න ඕනේ ආනාපාන විදිය. එනේන මෙහිතිල්ල මෙනෙහි කරන්න ඕනේ ආනාපාන විදිය යන්න කියලා. ඒ අවුල් පාස නැදත් ආනාපානෙම කරගෙන යන්න පටන් අරගත්තාම අද ඉන්දියා ලොකු ලොකු හිතුවිලි එන්න පටන් ගන්නවා. ඇත්තටම ලොකු ලොකු වේදනා එන්න පටන් ගන්නවා. ඇත්තටම ලොකු ලොකු ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒක ආයෙ දුවන ගිහලා අහන දැන් නම් ස්වාමීන් වහන්සේ පොඩි වන වෙන්නේ බරපතල වේදනාවක් මෙනෙහි කරන්නේ. ඒකවත් ගුරුවරයා කියනවා මේ බරපතල වේදනාවකදී තානාපාන පුළුවන් නම් ඒකම කරගන්න. බරපතල ඒ කීකේදී පුළුවන් නම් ආනපාන කරගන්න. බරපතල සත්‍යය ඉදිරි කරගෙන යන්නේ. කරගෙන ගියාම අන්තිම බලනකොට පොඩි ගහයකට භාවනා කරා. ඒක නම් ඒකට කාරණේකට යන්නේ. එංගීකල ඉන්නේ හදන තැනකට මෙයාගේ. එයාලා ලයිසන්ස් ගන්න එකක් තමයි. ලයිසන්ස් ගත්තට පස්සේ කොඩි ගහකට කරද්දී හැබැයි කොඩි ගහක් කරන්න පුළුවන් කෙනාට උනත් විශේෂ තැන ගියාම බාහන ගන්න බැහැ. ඒක ආරන්නේ හැමදාම ලෝකෙ තියෙනවා. ශුන්‍යකාර කී. අපි පුළු පුළුවන් වෙලාවට ආරන්නේ ශුන්‍යකාරවට ගිහින් අර ලයිසන් එක අලුත් කරගන්න ඔබේ කෙරුවට එන්නේ එන්නේ එන්නේ මේ සාමාන්‍ය ලෝකෙට ගින්න තැනට යනකම් මේ සත්‍ය ශ්‍රී ලංකාවේ මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ අවුරුද්දෙන් 1000 විතර කාලේ නැති වෙච්ච ධාර්මය. අපි හිතානේ ඉන්නේ ඒක කෙරෙන්නේ ලබ්ධාපදන් නැරනකම්ම අරණ්‍යගත වෙන්න ඕනේ ආනාපාන වෙන්න ඕනේ ශබ්ද වේදනා නොසිට ඕනේ. කටේක ලෝකේ මිනිස්සේ නෑතික විතරේ ප්‍රවේශනික දෙයක් කියලා කියනවා. මේ මෙනෙහි කිරීම කියන තනි ධර්මතාවය නිසා මූල කර්මස්ථානයේ වේවා වෙන කර්ම බාහිර අරමුණක් වේවා එනේදී මෙහි කරනකොට අවශ්‍ය ප්‍රමාණයට මූල කර්මස්ථානයේ මූල ජීවනේ ඒකේ ආලගේ මූල ජීවයන්ගේ සංවියන්ජන අංග ප්‍රත්‍යයන් බලන්න තියෙන හැකියාව වැඩි වීම ශක්තිය නම් ඒ ශක්තිය කාර්මත ඉඳගෙන අද කලබල ජීවිතේ ගත කරන ඇත්තන්ටත් සතිය වඩන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙනවා මේ නිසා සියලු රටා වෙනස් කරන්නේ නැතුව කාර්යබහුල ජීවිතේ ඉන්න ඇත්තන්ට අරමුණක් මූල කර්මස්ථානයක් වශයෙන් තියාගෙන සතිය වදාගෙන සමාධිය වඩන්න පුළුවන් ශක්තිය ඒ දශකයේ 50න් පස්සේ දැන් පස්සේ දැනේ කියලා කියනවා. මේ නිසා අරණ්‍ය වාසීව පැවිදිව අමතාන් දෙමින් හිටපු ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය දැන් අපේ නැති වෙලා තියෙනවා. උලත්තර කරන් ගිහලා අමතාන් ගන්න ගුරුවරයෙක් ළඟ තමයි යන්න ඕන කමන්නේ. ඒ නිසා දන්නවා නම් භාවනා උපක්‍රමයක් තියෙනවා එනේ එනදී මෙනෙහි කිරීම තුළින් මූල කර්මස්ථානයේ කිස්මතු කිරීමේ ශක්තියක් පිටට තියෙනවා කියලා බටහිර ලෝකයේ බුද්ධ ධර්මය ගැන කිසිම බාධාවක්. ඒ විතරක් නෙවෙයි අන්තිමට සඳහන් කරලා තියෙනවා මේ දේ ගියත්තු කරලා අද ගියත්තු භාවනා කරනවා විතරක් නෙවෙයි ගියත්තු භාවනා උපදෙස් දෙන්න තරම් දක්ෂ වෙලා තියෙනවා. අපි හිතේ තියෙන මේ ශක්තිය එන තමයි ඕනේ කලබලයක් තියේදී අපි හරියට ටෝච් එක ගන්නවා දෙනගේ ඉන්නේ නැති අදාළ පුද්ගලයාට විතරක්. අන්න ඒ වගේ අරමුණු ලක්ෂ කෝටි ගණක් ආව තමයි අදාළ අරමුණත් එක්ක වැඩි පයිරු පාරාමකමක් වැඩි මූණට මුණ දාලා ඉන්න පුළුවන් ගැටයක් මේ මෙනෙහි කිරීමේ ශක්තිය කියන නිසා මෙනෙහි කිරීමේ ශක්තිය අනු වැඩෙන නිසා මොනම ජීවන රටාවක් කරන කෙනෙකුට උනත් සමථ විදර්ශනා භාවනා කිරීමේ ශක්තිය විශේෂම විදර්ශනා භාවනා ශක්තිය වැඩි වීම නිසා අද බුද්ධ ධර්මයේ ලෝක ධර්මයක් වාටපත් වෙලා තියෙනවා. මේක මේ අධිජී වෙච්ච දෙයක් නෙමෙයි බුද්ධ ධර්මයේ එදත් ලෝක ධර්මයක්. නමුත් උගෝගෙනෙක් වස්තියක් ඇති කරගෙන හිතා මේකට ආරම්භය ගත වෙනවා, දුක්ඛ මූල ගත වෙනවා, කර්මස්ථානකාරය වෙනවා කියලා බුලස්සක් අද්දීලා මේ කමතහන ගන්න ඕනේ, ආශිර්වාද තියෙන්න ඕනේ. ඒ මොකද හේතුව මේ නිමේ කිරීමේ නිකන් අරමුණ වෙන්කොට දැනගැනීමේ ශක්තිය වර්ණාව ශෝෂණය කියලා කියනවා. සලුවේ පිට ගහක් හිටෙවොත් ඒක ඒ කොහේ ලැබෙන්නේ පිට ලැබුවලක් හරි පරිවිලවරක් හරි කොඹ ගහක් හරි ඒ කොඹ ගහ උරාගන්න පොළවේ තියෙන සිත්තරද පමණයි කොච්චර දාති කිව්වත් ඒක උරාගන්න ඒක අඹ ගහක් හිටෙන්නේ එතනම අඹ ගහ වැඩේ මම අඹ ගහ උරාගන්නේ දැන් මේ රස විතරයි ඒ තමයි ලෝකේ කවදාකවත් මේ ශිෂ්ටාචාර වෙන්න ඕනේ නැහැ කච්චි මේ වගේ ශිෂ්ට අශිෂ්ට දෙක පිළිච්චාවයි හරියට මෙහි කිරීම මාර්ගයේ අවශ්‍ය දේ වෙන් කර ගන්න පුළුවන් ශක්තිය එදත් මනුස්සයෙකේ තියෙන අදත් තිබුණා. බුදුහාමුදුරුවෝ මේ තමයි පෙන්වලා දුන්නේ නමුත් හොඳට මේ කිව්වා මේක පිළිවෙලක පරිසන්දි ලබාගෙන දස පාරමිතා පිළිච්ච දවසට එන එකක් දැන් නැතිව තිබුණා. නමුත් අද ඒක ටික ටික පෙන්වන්න පටන් ගත්තේ වෙන මොකක්ද නිසා නෙවෙයි මේ ශක්තිය කියන চৈতසික ඉස්සරහට ගත්තා. මේ සතිය පැත්තකට දාන්න නැත්නම් සතියට නිසිතන නොදී කොච්චර ශ්‍රද්ධාවන්ත වෙනවද? කොච්චර වීර්යවන්ත වෙනවද? කොච්චර සමාධිවන්ත වෙනවද? කොච්චර ප්‍රඥාවන්ත වෙනවද? මේ කියන මේ විචක්ෂණ ශක්තිය නැත්නම් මේ කියන සර්කස් පෙන්වන්න පුළුවන් ගැතිය, මැජික් පෙන්වන්න පුළුවන් ගැතිය හිතේන්නේ. ඒසා සති ධර්මයේ තේරුම් අරගත්තා නම් අසරණ බලෙන් වහා නිදහස් වෙලා සසරවලට යනවා. නාටකන ධර්මයෙන් අයින් වෙලා නාටකන ධර්මයකට යනවා. හැබැයි ඒක පෞද්ගලික මට්ටමේ ක්‍රියාත්මක දැන් ක්‍රියාත්මක වෙන්නේ මෙතන ක්‍රියාත්මක මම දැන් මෙතන කියන එකෙන් පිට කවදාක සතිය. ඒක යම් කිසි කෙනෙක් කියනවා මම අවුරුදු 10කින් සතියමත් වෙන්න. නැත්නම් මම මේ මගේ පවුල සානිවන් දැකලා පස්සේ මම නිවන් දකින්න. සපකාරී නිවන් දැකලා පස්සේ හාමුදුරුවෝ භාවනා කරන්න කියලා. ඒකින් ඒ කම්මැලි අර පේන දේ කතා කරනවා. කරනවා නම් දැන් නැත්නම් කවදාකවත් නෑ. එන්නේ වැනි නයිසර්ගික ශක්තියක් වෙන ධර්ම තමයි සතිය කියන්නේ. ඒ නිසා සර්වඥාන්සේ උන්වහන්සේගේ බුද්ධත්වයේ හමාර විශ්වලාදී අවුරුදු 45ක් ගත කරන අන්තිමටම සංඝ ආමන්ත්‍රණය කළ කිවි ආමන්ත්‍යානුගෝ විත්තේ අප්‍රමාදේන සම්පාදේක වය ධම්මා සංඛාරා. මොහොනි මේ සංස්කාර ධර්මයේ බොහෝ වැය වෙන සුළුයි. අප්‍රමාදව සංස්කාරණය සම්පාදනය කරගන්න. ඒකේ සාමාන්‍ය අටුවා පිළිගන්නේ අප්‍රමාදී කියන්නේ සත්‍ය කියන එක. සත්‍යයෙන් ගත කරනවා නම් ලෝකේ කොච්චර විෂම වුණත් අපේ නායකයන් කිව්වේ විෂම ලෝකේ තම හිත පවත් ගන්න. අපි ඉන්නවනේ මේ විෂම ලෝකේ සම වෙනකන් දාන දෙන්න, සිල් රකින්න, බණ භාවනා කරන්න කවදාකවත් බුදුහාමුදුරු බුදු වුණත් ලෝකේ විෂම භාවය වෙනසක් වෙන්නේ නැහැ. ඒක එහෙමම. ඒ නිසා හැකි සංඥා වැඩි සතුටක් තියෙන කෙනාට ඒ ලෝකේ විෂමකම ඇත්තටම සත්‍යයට විචිත්‍ර භාවයක් වගේ. අනේ ඒකෙන් දියුණු කරගත්ත සත්‍යය කියලා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ශ්‍රී ලක්ෂණ දෙපා, දන් දෙන්න එපා කියන කතාවක් නෙවෙයි. ඔක්කොම අවශ්‍යයි. ඒ ඔක්කොම පන්න වෙහිදී මේ ඔක්කොම එලගස්සල ගන්න මේ සති කියන සයිකෝස්ටේ. අප්‍රමාද කියන සයිකෝස්ටේ ඉදිරිපත් කරන පස්සේ මේ මිනිස්යාගේ නතර වෙච්ච පරිණාමය එතන ඉතිරි පටන් ගන්නවා. නිසා කරුවතන් සඳහන් කරන සතිපට්ඨාන සූත්‍රයේදී ඒ කායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය සෝක පරිසවාන සමිතමාය දුක්ඛ දෝමන ශබ්දමාය ඥාය සාධිගමාය නිබ්බානස සත්‍යකිරියයි අධිගන් සත්තාරෝ සතිපට්ඨාන මහණියේ සතිපට්ඨානේ භාවනා කරනවා නම් යැද්දීම අවුරුදු 7යි මේ පරිණාමයේ කෙලවර කියන්නේ කල්ලා. ඒ වෙනත්නම් අසරණයි අනාතයි කොච්චර කල්යයිද කියන්නේ. ඉතින් උන්වහන්සේගෙන් අවුරුදු 7ක් කොහොමද 6ම පුළුවන්. පහම හතරම තුනම දෙකම පුළුවන්. එකම පුළුවන්. 6 මාසෙකම පුළුවන්. පස් මාසෙකම පුළුවන්. හතර මාසෙකම තුන් මාසෙකම පුළුවන්. දෙක මාසෙකම පුළුවන්. එක මාසෙකම පුළුවන්. මාස භාගෙම පුළුවන්. අන්තිම සත්පත්තන හමාර කරන්නේ හරියට වැඩ යනවා නම් තව හතරම පුළුවන්. හැබැයි ඒකට අඛණ්ඩ සත්‍ය පවත්වා ගන්න. නිසා අපි අඛණ්ඩ සත්‍යයට යන්නේ මේ වැටි වැටි යන සත්‍යය. නිසා මේ වැටි වැටි යන සත්‍යය තමයි මගේ ජීවිතේ මගේ අත්දැකීම විදිහට විචිත්‍රම වෙලා. ඉතින් අපි ලකුණු දෙන්නේ නැහැ ඒලා කාර්යයට පස්සාත් ආගෙනවා අනේමට ඒක දිගට ඇවිද ගන්න බෑනේ. අනේමට ඒක දිගට උෂ්ම ගන්න බෑනේ. මට ආනමන සත්‍ය දිගට හිතින්නේ නැහැ. මට සක්මන දිගට කරගන්න බෑනේ කියලා අඬනවා. නමුත් මේ අඬ අඬ හරි මේ කරන ටිකෙන් තමයි ඒක දිගට අත්‍යපාතන බුලන් සක්මා කාර්යය. එක දිගට රැකපවත්වන්න පුළුවන් ආනාපාන හරියන්නේ නිසා ජීවිතේ ඉතාමත් විචිත්‍ර ඉතාමත්ම සංවේදී ඉතාමත් සංකීර්ණ කොට තමයි මේ වැටි ඇති නැති ඇති වෙනවා අනිත් වෙලාවේදී යෝගාවචරයට ජීවිතේ උත්තරීම පහසුකම් දෙන්නේ උත්තරීම ධර්මයේ අනුග්‍රහ කරන්නේ උත්තරීමේ සමාධියේ සමාධිය පවත්ලා ඉදිරිපත් කරන්නේ උත්තර වැටි වැටි දඟලන යෝගාවචරය දකිනකොට අනිත් පැත්තේ පිළිවෙලක් පිස්සු අදාගන්න හදනවා මොකද්ද මේ කරන්න හදන්නේ අපි වාගේ සාමාන්‍ය විදිහට පල්ලවෝ කියන ඉහිලු කරා මොකද බුද්ධ ආදී උතුම් මහන්සලා දුර ඉඳලා බොහෝම උපේක්ෂාවෙන් බලන්නේ මේ මේ මිනිස්යන් උත්සාහ කරන්නේ ගම දිවිහෙට යන්නේ මේ අනිශේරම කාම ආශාවේ එකිනෙකා පාරය ගම දිග පල්ලයට ගන්නකොට උන්වහන්සේලා ධර්ම ගෞරවයෙන් ධර්ම සංවේගයෙන් බලන්නේ වෙන කරන්නේ දැන බුදුහාමුදුරණක් කරන්න දෙන්නේ නැහැ උන්වහන්සේ තමයි බලගාලේ බල කරගන්නේ ඒ ලොකු බැල්මකින් බලන්න. ඒ වගේ තමයි භාවනා ගන්න කෙනා. ඒ ගැටි වෙටි දඟලන කෙනාට දෙන්න පුළුවන් උත්තරීම අනුග්‍රහශක්තිය දෙන. ඒ වගේම තමයි Taman කවදා හරි භාවනා කරලා වෙන ශක්තියක් ආවට පස්සේ කිසිම වර්ග ભેදයකින් තොරව, ಜಾති ભેද කුල ભેදයකින් තොරව පුළුවන් නම් තව එකෙක් මේ પરම්පරා නිවි પરම්පරාව බාටපත් කරන්නේ නැති වෙන තව එකෙක් කොට දාන්න උත්සාහ කරනවා. ඒ සඳහා මවක් දරුවෙක් ප්‍රසූත කරන්න ගන්න ප්‍රසූත වේදනාවට වැඩි වේදනාවක් වෙනින්න වෙනවා ඒක කල්යාණ මිත්‍යා කරන උදව්ව බුදුහාමුදුරනේ දුක්ඛ දන්දදාති දෙන්න බැරි ආයයක් දෙන්නවා දුක්කරං කරෝති කවදාකවත් කරන්න බැරි දෙයක් නෙවෙයි දුක්ඛමං කනති මේ විසන්නේ අවශ්‍යනේ කොට ගන්න ඉතින් එහෙම කල්යාණ මිත්‍යෙක් හමුනාට පස්සේ ගමන ලේසි මොකද අපතුල කල්මාන මිත්‍යා ධර්ම මත වෙනකන් අපිට කල්යාණ මිත්‍යා තේරෙන්නේ නැහැ තේරෙන්නේ එනි කල්යන් මිත්‍ර ධර්ම මතු කරන්නේ ප්‍රධානම ශාස්ත්‍රය ප්‍රධාන අතක් තමයි මේ සති. ඒක සත්‍යපත්තහනේ සිංහල බෞද්ධයාගේ බාහිනා ගෞරවයට ලක් වෙච්ච සූත්‍රයක්. ඒ මොකද අටපාඩම් කරන එක නෙවෙයි වඩන එක. ඒ නිසා උත්සාහ කරන්න ඕන හැම කෙනාම සති වඩන තීසක් එක ඉඳගෙන වෙන කල්යන් මිත්‍ර අසු කරගෙන පුළුවන් තරම් මේ පිළිබඳ සිතමීලාන දියුණු කරගෙන, සිතාමීලාන දියුණු කරන, යටි වැඩි හරි සම්මන්නා සත්‍යයේ පිටවන්න ගත්තොත් කවදාකවත් අහක නොවේ. ඉස්තිර ගන්පතක් ගන්පත් කරවන්නේ. ඉතින් සරණ ගතියකට නාට කරන ගතියක්පත් වෙනවා. ඉතින් මේ නාට කරන සූත්‍රේ වනාල බන් භාවනා කරන්නේ පිළිගනාට මේ නාට කරන ධර්මයේ මෙලොව වශයෙන් මේ ජීවිතේම කෙලවරටම ය아가න්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ සත්‍ය පිළිබඳ කරන දේශනාව මෙතන නැත කරනවා පිළිගනාටම සතිමා හෝති පරමනේ පක්ෂේන සමන්නාගතෝ චිරකතම්පි චිරභායිකම්පි කියන විදිහට සතිය ස්ථිරතාව වේවා කියන ප්‍රාර්ථනාව.